Nossa. අද පොසොන් පුර පස්වක පොහොය දවසයි. අද වගේ දවසක තමයි මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාද්වීපයට වැඩම කළේ. ඔබ දන්නවා එදා අපේ මුතුන් මිත්තන් මිහිඳු මහරහතන් වහන්සේ වඩිද්දී අපි හිටියේ ගස් ගල් වලට වැඳ වැඳ පර්වත වලට වැඳ වැඳ දඩයමේ යද්දී දඩයක්කාර දෙවිවරුන්ට අපේ මුතුන් මිත්තන් වන්දනා කළා සංසාරයෙන් ඈතර වෙන ධර්මයක් දැන සිටියේ නැහැ ඒ කාලේ රජවරුන් කලේ නැකතට දඩේමේ යෑමයි එදා පොසොන් 15ක් පොහොය දවසේ දෙවන පෑතිස් රජතුමා දඩේමේ ගියා. හැබැයි ඒ දඩේම තමන්ගේ ජීවිතේ විනාශ කරන දෙයක් වුණා. එදා එක්තරා මුවෙක් රජුරවන්ට දකින්න ලැබුණ තනකමින් සිටියා. රජුරු හැමෝටම කිව්වා අරමුවා තන කරනවා. ඒ නිසා දැම්ම කවුරුවත් මේ මුවාට විඳින්න එපා කියලා. ඊට පස්සේ රජුරෝ දුනුදිය සෙලෙව්වා. එතකොට මුවා ඇහැරිලා බලලා දුවන්න පටන් ගත්තා. ඇත්තට මේ මුවා සාමාන්‍යම නෙවෙයි. ඒ මුවා යම් දිශාවකට රජතුමාව රැගෙන ගියා. දැන් බලන්න මේ කාලේ හිටිය රජුරුවන්ගේ තියෙන වෙනස්කම ආහාර ගනිමින් සිටි සතෙක් දඩයන් කළේ නැහැ. ආහාර ගන්නවා මේ සතා ඒ නිසා දඩයන් නොකළ යුතුයි කිව්වා. එහෙනම් අපිට පේනවා ඒ කාලේ ගස්ගල් වලට වඳිමින් සිටි ජනතාව අද මේ අහස්යානාවල යනවා සැනකින් ලෝකයට කතාබස් කරන සියලු නවීන පහසුකම් වලින් යුතු මිනිසාට වඩා ගොඩාක් දියුණුයි. එදා ඒ දෙවන පෑතිස් රජතුමා කිව්වා මේ සත් මේ ආහාර ගණමේ සිටින සතෙක් මැරීම සුදුසු නෑ කියලා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබිලා තිබුණෙත් නෑ. නමුත් මේ මුවා විසින් රජතුමාව හරි තැනට ගෙනිච්චා. ඒ මුවා සාමාන්‍ය මෙවෙන්නේ නෙවෙයි. දෙවි කෙනෙක්. රජතුමාට ආහන්න ලැබුණා තිස්ස කියලා තමන්ව අමතනවා. රජතුමා බැලුවා. බලද්දී අම්බස්තල පර්වතයේ භික්ෂු රූපයන් දිස් වෙනවා. ඒ භික්ෂු රූපය රජතුමාව අමතනවා. සමනා මයං මහා රාජ ධම්ම රාජස් ශාවකා මහරජතුමනි අපි ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ ශ්‍රමණයන් වහන්සේලා. තවීව අනුකම්පාය ඔබ කෙරෙහිම අනුකම්පාවෙන් ජම්බු දීපා ඉදාගතා දඹදිවෙන් මෙහි අපි පැමිණියා. දැන් මේ ලක්දිවට නොයෙක් මාදිලියේ මිනිස්සුන් පැමිණුණා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීම තරම් අපි කාටවත් යහපත උදා කළ වෙන කිසිම පැමිණීමක් නැහැ. ඔබ බලන්න පින්වත්නි කල්පනා කළා ඒ මිහිඳු මහරහතන් වහන්සේ පැමිණියේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අරගෙන තවේව අනුකම්පාය අප කෙරෙහි අනුකම්පාවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් පැමිණී මෙතෙක් ඉතිහාසයේ එච්චරයි මේ රටට පස්සේ නොඑක අය ආවා ඔබ දන්නවා සේන ගුත්තික කියලා දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් ආවා ඉලාර කියලා දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් ආවා කාලිංග මාග කියලා දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් ආවා ඕලන්දක්කාරයින් ආවා. පෘතුගීසින් ආවා. ලන්දේසින් ආවා. ඉංග්‍රීසින් ආවා. ඒ කිසිම කෙනෙක් ආවේ නැහැ. අප කෙරෙහි අනුකම්පාවෙන්. අප කෙරෙහි අනුකම්පාවෙන් පැමිණියේ මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේට කොහොමද අනුකම්පාව ලැබුණේ? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. උන්වහන්සේ ධර්මයේ අරගෙනයි මේ ලංකාවට වැඩම කළේ. අප කෙරේ අනුකම්පාවෙන් නාපු හැම කෙනෙක් නිසාම අපට විශාල හානි වුණා. අපට විශාල හිංසා වුණා. අපේ සියලු දේවල් අපට අහිමි වුණා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා අපට බොහෝ දේවල් ලබා දුන්නා. බොහෝ දේවල් අපට අත්පත් කර දුන්නා. අන්තිමට මේ ලෝකේ අපේ මුතුන් මිත්තන් ගොඩනැගූ ලෝකය ලෝකේ පුරා හැඳුන්වුවේ ධර්මද්වීපය කියලා. අපේ මුතුන් මිත්තන් ගොඩනැගූ ලෝකේ ලෝකේ හැඳුන්වුවේ ධර්ම භාණ්ඩාගාරය කියලා. අපේ මුතුන් මිත්තන් ගොඩනැගූ ලෝකය මුළු ලෝකයා හැඳුන්වුවේ ඉන්දියන් සයුරේ දිලිසෙන මුතුවැටේ කියලා. මේ සියල්ල පින්වත්නි අපට ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසාමයි. මිහිඳු මහරහතන් වහන්සේම මේ ලක්දිවට වඩින්ට හේතුවක් තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ ධර්මාශෝක රජතුමාගේ පුත්‍ර රත්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ එකල තුන්වෙනි ධර්ම සංගායනාව කළ රහතන් වහන්සේලා දැන සිටියා බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් ඒ තමයි මේ ගෞතම බුද්ධ ශාසනය පවතින්නේ ලංකාවේ කියලා බුදුරජාණන් වහන්සේ සක්දිවිඳුන්ට ප්‍රකාශයක් කළා තිබුණා පතිත්තිස්සති දේවින්ද ලංකායේ මම ශාසනං දේවේන්ද්‍රේ ලංකාවේ මාගේ ශාසනය පිහිටන්නේය. මේ ප්‍රකාශයේ රහතන් වහන්සේලා දැන සිටියා. මේ නිසා තමයි ධර්මාශෝක රජතුමාගේ පුතණුවන්වම වන මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එවන්නට සංඝයා තීරණය කරන්න ඇත්තේ. ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පස්සේ අප සියලු දෙනාගේම ජීවිතවලට විශාල යහපතක් ඒකින් උදා වුණා. මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි අපට ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ලැබුණේ. මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි අපට මේ බුදුන් වදාළ ධර්මය ලැබුණේ. මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි අපට ධාතුන් වහන්සේලා ලැබුණේ. මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි මේ ලංකාව ධර්මද්වීපයක් උනේ. ඉතින් මේ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ලබා ගන්න මූලික උනේ මිහිඳු මහරහතන් වහන්සේ. ඔබ දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ අපට ශ්‍රී මහ බෝධිය ලබා දුන්න ආකාරය. ඊළඟට භික්ෂුණී උපසම්පදාව මිහිඳු මහරහතන් වහන්සේ තමයි මේ රටට ලබා දෙන්න මූලික වුණේ. ඒ සඳහා තමන්ගේම නැගණිය සංගමිත්තා රහත් මේනින් වහන්සේ වඩමවා ගන්න මිදු මහරහතන් වහන්සේ සමර්ථ වුණා. ජයශ්‍රීමා බෝධින් වහන්සේ වඩම්මා ගන්න සූදානම් වෙලා ඒ පණිවිඩය පිටත් කළාට පස්සේ ධර්මාශෝක රජතුමා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි ශ්‍රී ලංකාවෙන් පණිවිඩයක් ඇවිදින් තිබෙනවා ශ්‍රීමා බෝධීන් වහන්සේගේ සාකාවක් වැඩමවන්න කියලා මේ සාකාවක් වැඩමවන්නේ කොහොමද? එතකොට මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කියනවා රජතුමනි අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් තියෙනවා ලංකාද්වීපයේ මේ බෝධින් වහන්සේ පිහිටන බව. ඒ නිසා ඒ බුද්ධ අදිෂ්ඨානයේ තියෙනවා මේ ලංකාද්වීපයේ තියෙන දකුණු දිශාවේ දඹදිවින්. ඒ නිසා දකුණු පැත්තේ තිබෙන ශාඛාව ලංකාද්වීපයට පිටත් කරන්න ඕනේ කියලා. ස්වාමිනී මේ ශාඛාව මට සිඳින්න බෑ කිව්වා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ වදාලා නෑ රජතුමනි ශාඛාව සිඳින දෙයක් නෑ. රතු හිරියල් ගලකින් මේ රේඛාවක් හඳින්නේ දකුණු පැත්ති සාකාවේ. රේඛාවක් ඇඳ. රණින් පාත්‍රයක් පිළියෙල කළා. සුවඳ කැවූ මඩ ඒ පාත්‍රයට දැම්මා. මිදුමාරාතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය ප්‍රකාශ කළාට පස්සේ මේ මුගලිපි තුතිස්ස මහරහතන් වහන්සේ ධර්මාශෝක රජුරෝ කියා හිටිය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ ආනුභාවයෙන් මේ පාත්‍රයේ ඒ දකුණු ශාඛාව පිහිටාවා කියලා. කවුරුවත් කැපුවේ නෑ ආයුධයකින්. අද අනුරාධපුරයේ වැඩ සිටින ඒ ශ්‍රීමා බෝධින් වහන්සේ. ඒ හිරියල් වලින් සටහන් කරපු තැනින් මේ ශාඛාව සිදිලා අර පාත්‍රයේ හිට වුණා. ඊට පස්සේ මොගලන් මහ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ රජුරවන්ට කියන රජතුමනි බුදුරජාණන් වහන්සේගේ තව අදිෂ්ඨානයක් තියෙනවා. ඒ තමයි මේ පාත්‍රය මේ බෝධි ශාඛාව සහිතව සතියක් මේ අහස් ගෙබේ පවතීම. සියලු දෙනා බලා සිටිද්දී අහසේ වලාකුළු මුදුන් වුණා. මේ බෝධිසාකාව සහිත පාත්‍රය කෙමෙන් කෙමෙන් අහසට ඉස්සිලා බලාකුලින් නොපෙනී ගියා. එතකොට පින්වත්නි මේ මුගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මහරජතුමනි දවස් 7ක් වලාකුළු අතරේ මේ බෝධිසාකා වැඩ සිටිනවා කියුවා. එතකොට මහරහතන් වහන්සේලා රජුරු ඒ සියලු දෙනාම ඒ බෝධින් වහන්සේ සෙවණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍යානා කරමින් හිටියා. දවස් 7 ඇවෑමෙන් බෝධින් වහන්සේ පහළට වැඩිය. බලද්දී සියලුම ඒ බෝධිසාකාවේ හොඳට මුල් ඇදලා හොඳට මුල් පිහිටලා රජතුමාට හරි සතුටුයි රජතුමා මුළු මහ ජම්බු දීපේම බෝධින් වහන්සේට පූජා කළා. බෝධින් වහන්සේට පූජා කළා රජුරෝ කියනවා මොග්ගලී පුදතිස්ස මහරහතන් වහන්සේට ස්වාමීනි දැන් ජම්බුද්දීපයේ අයිති බෝධින් වහන්සේටයි. ඒ නිසා මාගේ මේ ආභරණ බෝධින් වහන්සේට මම දැන් පලඳනවා කියලා රජුරුවන්ගේ ආභරණ බෝධියට පැලැඳුවා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මේ දම්බුද්දීපේ මම බෝධින් වහන්සේට අභිෂේක කරනවා. ක්ෂත්‍රීය කන්‍යාවන් 8 දෙනෙක් ගංගානම් නදියේ රැගෙන නදියෙන් ගෙන පැන් වලින් අර බෝධින් වහන්සේට දක්ෂින වෘත සංඛ වලින් වක් කළා. මෙහෙම අභිෂේක කළා තමයි බෝධින් වහන්සේව ලංකාවට පිටත් කරන්න ඒ එතන තියෙන මේ එතනින්ම පාටලි පුත්‍රයට වඩම්මලා පාටලි පුත්‍රේ ගංගාන නදීන් නැවක් මගින් කෙලීම අරගෙන පැමිණියා කාලිංග දේශයට. එතන ඉඳලා ලංකාවට පිටත් කරන්න සූදානම් වෙලා ආයමත් බෝධින් වහන්සේට දඹදිව රාජ්‍ය පූජා කළා. එතකොට දේවානම්පියතිස්ස රජතුමා ඒ සියල්ල දැනගත්තේ සුමන සාමණේරයන් වහන්සේගෙන්. සුමන සාමණේර ඒ කාලේ තිබුණේ නැහැ නේ පින්වත්නි ටෙලිෆෝන් තිබුණේ නැහැ, ටීවී තිබුණේ නැහැ, රේඩියෝ තිබුණේ නැහැ. 이르දි බලෙන් තමයි සියල්ල දැනගත්තේ. එතකොට සුමන සාමණේරයන් වහන්සේ රහතන් වහන්සේ මුන්නහන්සේ දෙවන පෑතිස් රජතුමාට කියා හිටියා. අනුරාධපුරයේ සිට දඹකොළ පටුන දක්වා මග දෙපස සරසලා තිබුණා. රජතුමා ගිහින් දඹකොළ පටුනේ බලා සිටියා. එතකොට සුමන සාමණේරයන් වහන්සේ කිනවා ඔන්න රජතුමනි නෞකාව පිටත් වුණා. ඔන්න මොහොත මැද්දේ නෞකාව දැන් තියෙනවා. දැන් නාගවරු නාග රජවරු සීමා බෝධින් වහන්සේට වන්දනා කරනවා පූජාවල් පවත්වනවා. මෙන්න දැන් අසවල් දවසේ දැන් ඔන්න ලං වෙනවා කියලා. රජතුමාට හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේට සියොන සැලසූ බෝධි ශාඛාව ශ්‍රී ලංකාවට වඩිනවා. රහත් භික්ෂුණීන් වහන්සේලා පිරිවරාගෙන බෝධි ශාඛාව පිළිගන්න රජතුමා මුහුදු වතුරට බැහැලා දනක් වට තෙමනතුරු මොහොදි වතුර ඉඳගෙන බෝධි ශාඛාව පිළිගත්තේ. පිළි අරගෙන දඹවර පටුනේ තැම්පත් කරලා ඒ බෝධින් වහන්සේගේ විස්තරය අහලා ජම්බුද්වීපේ මේ බෝධි වහන්සේට ජම්බුද්වීපින් පූජා කළා නම් මම මේ බෝධින් වහන්සේට ලංකාද්වීපයෙන් පූජා කරනවා කියලා දඹකොළ පටුනේ බෝධින් වහන්සේ වඩම්වා රජතුමා පළමුවෙන්ම කළේ ලංකාව පූජා කිරීමයි. ඊට පස්සේ රජතුමා රජතුමාගේ ආභරණ බෝධින් වහන්සේට පලන්දලා එදා ධර්මාශෝක රජුරු කළ පරිද්දෙන්ම මොකද ඒ වෙද්දී ඒ නෞකාවේ පැමිණියා බෝධි ආරක්ෂක කුල. කුල 18ක් පැමිණියා. ඊළඟට බෝධින් වහන්සේට අභිෂේක කරන්න ක්ෂත්‍රිය කන්‍යාවන් 8 දෙනා පැමිණියා. ඊට පස්සේ දුටුගැමුණු රජතුමා ආභරණ බෝධින් වහන්සේට පූජා කරලා දොරටුපාල වෙස් අරගෙන දවස් 3ක් බෝධින් වහන්සේ මුරු කළා. ඊට පස්සේ වෙසක් වෙනකන් මේ බෝධින් වහන්සේට පුද පූජා පවත්වමින් තිබිලා වෙසක් පුර 15ක් පොහොව දවසක තමයි අනුරාධපුරේ උඩමළුවේ වැඩ සිටින බෝධින් වහන්සේ එතන රෝපණය වුණේ. ඒ රජතුමාගේ මිදුලයි. ඉතින් මේ නිසා පින්වත්නි අපට හිතාගන්න බැරි දෙයක්. දැන් මේ බෝධින් වහන්සේ ඒ ඝන බුද්ධ රශ්මි මාලා විහිදුවමින් වැඩ ඉඳලා තියෙනවා. හරි වෙනසක් තියෙනවා. දැන් සෝභාවතියේ දලදා වහන්සේගෙන් රැස් වේදෙනවා කිව්වම සමහරු එකට අපහාස කළා. ධාතුන් වහන්සේලාගෙන් බුදු රැස් වේදෙන්නේ නැහැ කිව්වා. එතකොට අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම කොතරම් හීන වෙලා තියෙනවද කියලා හීනාදිමුක්තික පුද්ගලයන් තුල. නමුත් මේ බෝධින් වහන්සේගේ විස්තරය බෝධි වංශයේ තියෙනවා, මහා වංශයේ තියෙනවා. ඒවා කියවොත් ඒ හීනාදිමුක්තික පුද්ගලයන් ඒවා කීවා දැනගත යුතුයි. ඉතින් ඒ වගේම ඒ ඉස්සල්ලාම ලංකාවේ මිහිඳු මහරහතන් වහන්සේ මුල් වෙලා හදපු ස්තූපය තමයි තූපාරාමය. ඒ තූපාරාමයේ දකුණු අකුධාතුව තැන්පත් කරන්න කලින් ඒ දකුණු අකුධාතුන් වහන්සේ අහසී වැඩ ඉඳමින් බුදු රැස් වීතුණා. මේ සියලු තූප වංශයේ කියවීමෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ සියලු දේවල් අපට ලබා දෙන්න මුල්ුණේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවම මේ ශ්‍රී ලංකා ද්වීපේ සංඝ පරපුර බිහිකලා රහතන් වහන්සේලා පරපුර. ඔබ දන්නවා දෙවන පෑතිස් රජතුමාට පළමුවෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළේ ඊටාම වටිනා දේශනාවක්. ඒ තමයි උන්වහන්සේ දේශනා කළේ ධර්මය සොයා ගැනීම සත්‍ය සොයා ගැනීම සත්‍ය සෙවීම ගැනයි උන්වහන්සේ දේශනා කළේ ඒක ලස්සන උපමාවකින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ චූල හත්තිපදෝපම සූත්‍රය මේ චූල හත්තිපදෝපම සූත්‍රයේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජතුමාට කියා දුන්නේ හාහපුරා කියලා පළමුවෙන්ම ඒ දේශනාව අවසානයේ දෙවන පෑතිස් රජතුමා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා එදා අර පිලෝතික බ්‍රහ්මණයා පැහැදුනා වගේ ඔබ දන්නා බුද්ධ කාලේ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයා දැක්ක මේ දුර සිට එනවා පිලෝතික කියන පරිබ්‍රාජකයා. දැකලා මෙහෙම ඇහුවා පරිබ්‍රාජකය ඔබ මේ කොහේ සිට එන ගමන්ද? එතකොට ඔහු පිළිතුරු දුන්නා මා මේ බුදුරජාණන් වහන්සේ සිටින දිහා විඳලා ඉන්නේ. එතකොට ඒ ජානුස්සෝනි අහනවා ඔබ දකින්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මොන වගේ කෙනෙක්ද? ඒ ඔහු ඥානවන්ත කෙනෙක්ද? එතකොට මේ පිලෝතික පිළිතුරු දෙනවා අනේ පින්වත ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ඥාණය ගැන කියන්න අපි කවුද? අපි කවුද ශ්‍රමණයන් වහන්සේගේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ඥාණය කියන්න? උන්වහන්සේ ගැන දන්නේ උන්වහන්සේ වගේ කෙනෙක් පමණයි. ඊළඟට කියන උන්වහන්සේ ප්‍රශංසා ලබන්න උන් අතුරින් අග්‍රයි. උන්වහන්සේ ගෞරව ලබන්න උන් අතරින් අග්‍රයි. උන්වහන්සේ දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයි. කවුද මේක කියන්නේ? පිලෝතික කියලා පරිබ්‍රාජකෙක්, තාපසෙක්, බෞද්ධයෙකුත් නෙවෙයි. දැන් බලන්න අද වෙනකොට බෞද්ධයන් කොච්චර පරිහානියකට පත් වෙලාද කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අහලකටවත් එන්න බොහෝ දිනකට බැරි වෙලා තියෙනවා. එතකොට මේ මේ පිලෝතික පරිබ්‍රාජකයා කියනවා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ විශේෂ කාරණා හතරක් මම දැක්කා. ඒ දැකලා මම නම් නිෂ්ඨාවකට ආවා. ඒ කියන්නේ මම නම් ආව ස්ථිර අදහසකට සම්මා සම්බුද්ධ භගවා. භාග්‍යතුන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි. ස්වාක්ඛාතු භගවතා ධම්මෝ. භාග්‍යතුන් වහන්සේ මනාකොට දේශනා කරපු දෙයක් ධර්මය. සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. දැන් බලන්න මේක කියන්නේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙමෙයි. දැන් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා අපි කියාගන්න අපි කොයිතරම් ධර්මයට විරුද්ධ දේවල් බුදුරජාණන් වහන්සේට අපහාස වෙන දේවල් කියා ගන්නවද? එතකොට බලන්න කොයිතරම් වෙනසක්ද කියලා ඒක. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නොනේ පිලෝතික කියනවා මම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැන සෙව්වා. විමසා බැලුවා. විමසා බලද්දී ඒක මට තේරුණා ඒක මේ එතකොට මම මේ වගේ කිව්ව විමසා බැලුවේ. වනාන්තරයක් තියෙනවා ඇතුන් සිටින. මේ ඇතුන් සිටින වනාන්තරේ ඇතුළට පිවිසෙනවා දක්ෂ මිනිසෙක්. මේ ඇත්තු ගැන දන්න කෙනෙක්. පිවිසිලා අතා සොයද්දී ඔහුට දකින්න ලැබෙනවා හොඳ උස මහත දල තියෙන දෙවන්ත හස්ති රාජයෙක්. දැකලා නිෂ්ඨාවකටපත් වෙනවා. ඒ කියන්නේ ස්ථිරම නිගමනයකට එනවා. මේනම් ඒකාන්තයෙන්ම දෙවන්ත හස්ති රාජයෙක්. මෙන්න මේ විදිහට තමයි මා බුදුරජාණන් වහන්සේව හඳුනගත්තේ කිව්වා. එතකොට මෙයා අහනවා මේ ජානුස්සෝනි අහනවා කොහොමද මේ බුදුරජාණන් වහන්සේව හඳුනගත්තේ? කියනවා මට මෙන්න මෙහෙම හිතුණා. මං විමසා බැලුවා මම බොහොම උන්වහන්සේ ළඟින් හිටියා. ඉඳලා බැලුවා කවුද උන්වහන්සේ ළඟට එන්නේ? උන්වහන්සේ ළඟට එනවා මහා නෝනැති අය. උන්වහන්සේ ළඟට එනවා ක්ෂත්‍රීය පඬිතවරු. කවුද එන්නේ? ක්ෂත්‍රීය පඬිතවරු. උන්වහන්සේ ළඟට එනවා බ්‍රාහ්මණ පඬිතවරු. කවුද එන්නේ? බ්‍රාහ්මණ පඬිතවරු. උන්වහන්සේ ළඟට එනවා ගෘහපති පඬිතවරු. උන්වහන්සේ ළඟට එනවා ගෘහපති පඬිතවරු. උන්වහන්සේ ළඟට එනවා ශ්‍රමණ පඬිතවරු. හැබැයි මේ කවුරුවත් උන්වහන්සේට පැහැදිලා නෙමෙයි ඉස්සලාම එන්නේ. ඒ හැමෝම එන්නේ උන්වහන්සේට අභියෝග කරන්න හිතාගෙන. උන්වහන්සේට ප්‍රශ්න අහලා වාද නංවල උන්වහන්සේත් එක්ක වාද කරන්න හිතාගෙන යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිද්දී ඒ ගම් වලට වඩිද්දී ආරංචි වෙලා ඔන්න ක්ෂත්‍රීය පඬිතවරු එනවා. එන්නේ ඉස්සෙල්ලා ඒගොල්ලෝ කතා වෙනවා අපි යනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මුණ ගැහෙන්න. අපි ගිහිල්ලා මේ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. එතකොට මේ උත්තරය දෙයි. එතකොට අපි මේ උත්තරය අල්ලගෙන අනිත් ප්‍රශ්න ඉදිරිපත් කරනවා. හරි පුදුමයි කිව්ව මම බලා හිටියා. ඒ ඒ කියාපු මහා නුවණැති ශාත්‍රියවරුන් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිදිල්ල කරන්නේ ප්‍රශ්න ඇසීම නෙවෙයි. ඇවිදිල්ල කරන්නේ උන්වහන්සේ කියන දේ අහගෙන ඉන්න එකයි. අහගෙන ඉඳලා හරි පුදුමයි. ඒ අය ශ්‍රමණ ගෞතමයන් වහන්සේව සරණ මේක තමයි මම දැකපු උන්වහන්සේගේ පළවෙනි ඥාන පදේ. ඒ කියන්නේ හස්තියෙකුගේ පියවර සටහන දිහා බලාගෙන මහා හස්තිය අඳුනගත්තා වගේ. මම ඉස්සෙල්ලම අඳුනගත්තා කිව්වා මේකෙන්. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. හාහපුරා කියලා මේ මේ ධර්මයේ අසද්දි දේවානම්පියතිස්ස රජතුමාට කොයිතරම් ආසාවක් ඇති වෙන්නේ නැද්ද? ඊට පස්සේ මේ පිලෝතික කියනවා ජානසෝනි බ්‍රාහ්මණයාට පින්වත් ජානසෝනි මං හොඳට විමසලා බැලුවා අපේ බ්‍රාහ්මණ පිරිස ගැන. බ්‍රාහ්මණ පිරිස අතර ඉන්නවා මහා පණ්ඩිත අය. ඒ පඬිත මහා ඥානවන්තයෙක් කතා වෙනවා අපි ශ්‍රවණ ගෞතමයන් වහන්සේ මුණ ගැහෙනකන් ඉන්නේ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ අපි මේ මේ ප්‍රශ්න මේ ශ්‍රමණ ගෞතමයන්ට ඉදිරිපත් කරනවා. එතකොට උන්වහන්සේ මේ මේ විදිහට පිළිතුරු දෙවි. එතකොට අපි මේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මේ වගේ කතා වෙච්ච ශ්‍රමණ මේ බ්‍රාහ්මණ පිරිසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ජානුසෝනි මම බලන් හිටියා කියනවා. මේ අය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ ගිහිල්ලා වන්දනා කළා වාඩි වුණා. කතා බුදුරජාණන් වහන්සේ මේ අයත් එක්ක කතා කළා. හරි පුදුමයි. වාද කරනවා තියා. මේ බ්‍රාහ්මණ පඬිතවරු ප්‍රශ්නයක්වත් අහන්නේ කියනවා. ගිහිල්ලා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ අහගෙන ඉන්න එක. අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේව සරණ යනවා. මේක දුටු වෙලේ මං හිතුවා මේනම් මේ මහා හස්ති රාජෙක් වගේ. මේ දෙවෙනි ඥානපදේ. ඒ වගේම ජානුස්සෝනි මේ ගෙවල් වල වාසය කරනවා මහා ඥානවන්ත ගිහි අය. ඒගොල්ලන්ට කියන්නේ ගෘහපති පඬිතුවරු කියලා. මේ නිවාසවල වාසය කරන මේගොල්ලෝ කතා වෙනවා අපිට මුණ ගැහුණු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපිත් මේ මේ ප්‍රශ්න අහනවා. අපි මේ මේ ප්‍රශ්න අහලා අපි වාද කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ යම් ගම් වලට වැඩියාම මේ මේ පිරිස කතා වෙලා යමල්ලා අපි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මුණ ගැහෙන්න අපි ගිහිල්ලා උන්වහන්සේට වාද කරමු උන්වහන්සේත් සමග. ඉතින් මේ ගෘහපති පඬිතුවරු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කතා කරනවා කතා කරලා වාද කරන්න නෙමෙයි ඒගොල්ලන්ට සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කතාව ඇහෙනකොට ඒ පිරිස නිස්සබ්දෝයි කතාව අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා ඒ ගෘහපති පිරිස බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ඊට පස්සේ ජානුසෝනිට කියනවා මේ පිලෝතික කියන බ්‍රාහ්මණයා ජානුසෝනි මේ පිලෝතික කියන පරිබ්‍රාජකයා කියන්නේ තාපසතුමා කියනවා ජානුසෝනි ඔබ දන්නවා ඇති මේ මේ ලෝකේ ඉන්නවා ශ්‍රමණ පඬිතුරු ඥානවන්ත ශ්‍රමණවරු ඉන්නවා මේ ඥානවන්ත ශ්‍රමණවරු ඒ මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ ගැන අහලා ඔවුන් වාද විවාද සකස් කරගන්නවා. සකස් කරගෙන ඒ පිරිස කියනවා හරි දැන් අපිට ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මුණ ගැහෙනවනේ. අපි එතකොට මේ ප්‍රශ්න කතා කරමු. අපි මේ වාද කරමු. කියලා වාද කරන්න ඒගොල්ලෝ සූදානම් වෙලා බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ සිටිනවාද එතෙන්ට එනවා. ආවට පස්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඒ පිරිසත් එක්ක කතාබස් කරනවා. දැන් මේකේ හරි පැහැදිලි පින්වත්නි මේ පිලෝතික කියන තාපසතුමා තාමත් බෞද්ධ කෙනෙක් නෙමෙයි මේ පැහැදිලිම තිබ්බට. මොකද ඔහු බුදුරජාණන් වහන්සේ ගැන හඳුන්වන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කිය කිය. ධර්මයේ සරණ ගිහිපෑ හඳුන්වන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ සරණ ගිපය කියන්නේ උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේ කියලා. දැන් මේ තැනත්තා උන්වහන්සේ අමතන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා. ඉතින් කියනවා ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අර වික්ෂුන් අර ශ්‍රමණයන් වහන්සේලාට ධර්මය කියද්දී ඒ අය මොකද කරන්න බොහොම සන්තෝෂයටපත් වෙලා කියනවා අනේ අපි මේ ශ්‍රමණය වෙලා ඉන්නේ ආර්ථයක් ඇතුව නෙවෙයි. අනේ අපිට ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා බවට පත් වෙන්න අවසර දෙන්න කියලා. මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ අර අය ආයමත් පැවිදි වෙනවා. පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කළා ඒ අය කියනවා ඒ අය කියනවා අනේ අපි බොහොම මේ බොහොම භයානක අනතුරකින් ඉන්නේ අපි බේරුණේ අපි යන්තම් බේරුණානේ. අපි මේ කලින් ශ්‍රමණ කියලා පෙනේ හිටියේ ශ්‍රමණ ගුණ මොකවත් නැතුවනේ. දැන් අපි හැබෑම ශ්‍රමණයන් වහන්සේලා වෙලා ඉන්නවනේ කියලා ඒ අය ගුණ කියනවා. එතකොට ජානුස්සෝනිට කියනවා ජානුස්සෝනි මම මේ මේ කාණ්ඩ හතර ගැනම මේ කණ්ඩායම් හතර ගැනම හොඳට අධ්‍යයනය කළා. ක්ෂත්‍රීය පඬිතවරු, බ්‍රාහ්මණ පඬිතවරු, ගෘහපති පඬිතවරු ශ්‍රමණ පඬිතවරු මේ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේව බැහැදකලා උන්වහන්සේට සවන් දීලා උන්වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන ඒ පිරිස ශ්‍රාවකේ බවට පත් වුන නිසා මම නිෂ්ඨාවකට පැමිණියා සම්මා සම්බුද්ධ භගවා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. ස්වාක්කාතෝ භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්කාතයි. සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. මෙම කිව්වම දැන් ඉතික් බෞද්ධ නොවී සිටි අර ජානසෝනි. ඒ වෙද්දී ජානසෝනි හිටියේ මුණ ගැහුනේ එයා මේ වීදි සංචාරය කරමින් සිටි වෙලාවක්. එයා සුදු වෙලඹුන් යෙදූ සුදු අස්ස රථයක නැගලා සුදු වස්ත්‍ර ඇඳලා සුදු පාටින් සරසපු කරත්තේ අර ඒකට හේතුව තමයි ඒගොල්ලෝ බ්‍රහ්මයා ගැන හිතන් ඉන්නේ බ්‍රහ්මයා සුදු වස්ත්‍ර ධාරී කියලා. ඒ බ්‍රහ්මයා වගේ ආනුභාව සම්පන්න බව පෙන්වන්න තමයි අර සුදු පාට අස්සය සුදු පාට කරත්තේ සුදු සරසිලි ඊළඟට සුදු වස්ත්‍රය අඳගෙන ඉන්නේ. දැන් මෙයා වීථි සංචාරයේ කරනකොට මිනිස්සු බලාගෙන ඉන්න මෙයා දිහා ආ මේ ජානසෝනි බ්‍රාහ්මණයා මේ විදි යන්නේ කවුරු යනවා වගේද? බ්‍රහ්මයා යනවා වගේ. මේ ගෞරවය ලබන්න තමයි යා ඒ විදිහට ගියේ. එතකොට බලන්න එහෙම කෙනා මේ කරුණු ටික අහලා අර කරත්තින් බහිනු. බහැලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ උන්වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර. උන්වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඒ සවැත් නුවර ජේතවනාරාමයේ පැත්තට උන්වහන්සේගේ උන්වහන්සේ වැඩ සිටි පැත්තට මේ හැරිලා මේ ජානුසෝනි බ්‍රාහ්මණ කියනවා බ්‍රාහ්මණයා කියනවා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දැන් බලන්න මේ බෞද්ධ නොවන කෙනෙක් එකපාරට පැහැදිච්ච හැටි. මෙන්න මේ හැකියාව වර්තමාන මිනිස්යාට බොහොම අඩුයි. වර්තමාන මිනිස්සයා බොහෝ විට පහදින්නේ බොහොම පටු දේවල් වලට නේ. එක්ක යම්කිසි අදකුඩක් කිව්වොත් එකපාරට එයා එක්ක ඒ ඇදේ පිළිගන්නවා. එක්ක වර එක්ක අභූත චෝදනාවක් කළොත් ඒ අභූත චෝදනාව පිළිගන්නවා. එහෙම නැතුව අර නුවණින් විමසා හරියාකාරව නිදහස් චින්තනයකින් තේරුම් ගැනීමේ හැකියාව වර්තමාන මිනිස්යාට ඉතාමත් අඩුයි. දැන් බලන්න මේ මේ මේක කතා වෙන්නේ බෞද්ධ දෙන්නේ නෙවෙයි. එතකොට ඒකේ නා කොච්චර නිහතමානීද කියන්නේ කරතින් බැහැලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දිශාවට හැරිලා ඔව් নমස්කාර කළා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා. අද අපි ධර්මයේ කතා කර කර ඉන්නකොට කාට හරි ශ්‍රද්ධාව ඇති වෙලා එකපාරට එහෙම নমස්කාර කළොත් අපේ පිරිස අතර කෙනෙක් අනිත් මොකක් කියාවිද? ආ ඔයාගේ ශ්‍රද්ධාව ඔයා තියාගන්න කියලා. එහෙම හේලා දකින්නේ නැද්ද? මේකට තමයි පරිහානිය කියන්නේ. ඒ පරිහානිය තුල හැබැයි ශ්‍රද්ධාවන්තෙක් වෙන්න හරීම අමාරුයි. මොකද හැබැයි ශ්‍රද්ධාවන්තයන්ගේ යුගය ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මේ දැන් මේ දේශනාව අහලා ඉවර වෙද්දී දෙවනපෑතිස් රජතුමා දෙවනපෑතිස් රජතුමා නිෂ්ඨාවට පැමිණියා. කොහොමද පැමිණියේ? සම්මා සම්බුද්ධ භගවා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාඛාතු භගවතා ධම්මෝ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ස්වාඛාතයි සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි එතකොට මේ විදිහට දේවාන පෑතිස් රජතුමා හිත පැහැදුනේ ඉතින් එහෙනම් බලන්න අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා එවන් පැහැදීමක් ඇති කරගත යුතුය. එතකොට මේ ඥානසෝනි කියනවා බොහොමගෙයි ඔබ මේ කරපු විස්තරේ ඔබ ඥානපද හතරක් විග්‍රහ කළා. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන ක්ෂාත්‍රීය පඬිතවරුන්, ගෘහපති බ්‍රාහ්මණ පඬිතවරුන්, ගෘහපති පඬිතවරුන්, ශ්‍රමණ පඬිතවරුන් උන්වහන්සේගේ ශ්‍රාවකත්වයට පත් වෙන අයරු. මේ නිසා මංගලාක භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බලන්න කැමති. මං වෙලාවක උන්වහන්සේ සමග මේ ගැන කතා කරන්න කැමති. එතකොට මෙයා කියන්නේ කොහොමද? මං කැමති බවත් ගෞතමයන් වහන්සේ මුණ ගැහෙන්න. එතකොට මෙයා තාම බෞද්ධ නෙමෙයි. බලන්න බෞද්ධ නොවේ ඉඳගෙන තමයි එයා ආර ටික අහලා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා කිව්වේ. කොච්චර වෙනසක්ද? දැන් අපි සුවමාවතිය වැඩසිටින දලදා වහන්සේ වැඩසිටින සුවමාවතියෙන් රැස් වී දෙනවා කිව්වහම කොච්චර අපහාස කළාද? නමුත් සුවමාවතියේ ගැන ඒ නායක හඳුරු පොතක් ලියලා තියෙනවා බුදු රැස් වී දෙන සුවමාවතිය කියලා. එතකොට සුවමාවතියට හැරෙන තැන ගහලා තියෙනවා බෝඩ් එකක් බුදු රැස් වී දෙන සුවමාවතිය කියලා. එතකොට බුදු රැස් වී දෙන සුවමාවතිය වඳිම කියලා අපි කිව්වා මේක අකපයි. එතකොට කොච්චර පරිහානියක්ද මේ මනුෂ්‍ය වර්ගය තුළ තියෙනවා. එතකොට මේ පරිහානිය මොකද්ද? බුදුරජාණන් වහන්සේට ගෞරවයක් ලැබෙනවට තීරිසියයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයකින් රැස් වීදෙනවා කියවම තීරිසියයි. එතකොට බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න බොහෝ සෙනගක් ආවා කියලා අහනකොට තීරිසියයි. එතකොට බලන්න මේ මේකෙන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක්ම අපිට ඉස්මතු වෙනවා. මොකද්ද? උන්වහන්සේ දේශනා කරන මහණෙනි අනාගත මිනිසා වේගයෙන් පිරිනවා. අනාගත මිනිසාගේ ආයුෂ අඩු වෙනවා. අනාගත මනුස් මිනිසා අධර්ම රාගෙන් ඉතිරෙනවා. ඒකේ නවුන්ගේ රාගයට සදාචාරයක් නැහැ. අධර්ම රාගෙන් ඉතිරෙනවා. අනාගත මිනිසා ඔව් දේශයෙන් ඉතිරෙනවා. ඔවුන්ගේ දේශය පදනම් විරහිතයි. අනාගත මිනිසා මෝහයෙන් ඉතිරෙනවා. ඔවුන්ගේ මෝහය මිත්‍යා දෘෂ්ටියෙන් බලවත්. ඉතින් මේ ලක්ෂණ අද කිසි ආගම් ભેදයකින් තොරව මනුස්ස වර්ගයා තුල දිස් වෙන්නේ නැද්ද? අද දිස් වෙනවා. ඉතින් මේ නිසා පින්වත්නි වෙනදාට වඩා අපට තියෙන අනතුරු වැඩි. වෙනදාට වඩා මොකද්ද මේ තියෙන අනතුරු? සතර අපායට ඇදගෙන යාමේ අනතුරු වැඩි. වෙනදාට වඩා අපට ධර්මයේ දකින්න තියෙන අවස්ථාව අඩුයි. මේ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කැමති අය ඊ타මාත්ම නුවණින් කල්පනා කළ යුතු කාල පරිච්ඡේදයකයි අපි මේ ඉන්නේ. ඉතින් එදා ජානසෝනි බ්‍රාහ්මණයා පිලෝතික තාපසයාට කියනවා හොඳයි මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේව අපි යම් වෙලාවක මුණ ගැහෙන්න කැමතියි. ඒ වෙලාවට මං කැමතියි මේ ගැන වැඩියෙන් විස්තර උන්වහන්සේගෙන් දැනගන්න. ඉතින් මේ ජානසෝනි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ජේතවනාරාමයට පිටත් වුණා. පිටත් වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා භගවා උපසංකමිත්තා භගවතා සද්දින් සම්මෝදි වන්දනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ උන්වහන්සේ සමග සතුටු පිළිසඳර කතා බහ යෙදුණා. එතකොට පිළිසඳර කතාබහ යෙදිලා සිද්ධිය කිව්වා මේ ස්වාමීනි මට මේ මගදී හම්බ වුණා පිලෝතික කියලා අපේ හිතවත් ආවසතුමෙක් එතුමා ප්‍රකාශ කළා ඔබ වහන්සේ ළඟ තියෙනවා කියලා ඥානපද හතරක් ඒ ඥානපද හතර තමයි මේ ශ්‍රම ක්ෂත්‍රීය පඬිතවරු බ්‍රාහ්මණ පඬිතවරු ශ්‍රමණ පඬිත් මේ ගෘහපති පඬිතවරු ශ්‍රමණ පඬිතවරු නොඑක් නොඑක් වාද විවාද හදාගෙන ඔබ වහන්සේ ළඟට පැමිණෙනවා. නමුත් මේ පිරිස වාද කිරීම පසෙකලා ඔබ වහන්සේගෙන් ධර්මය අහනවා. අහලා මේ පිරිස ඔබ වහන්සේව සරණ යනවා. වනාන්තරයක් මැද්දට ගියපු පුද්ගලෙක් අස්තිරාජයෙක්ව හඳුනාගත්තා වගේ මේ පිලෝතික බ්‍රාහ්මණයා ඔබ වහන්සේව හඳුනාගෙන තියෙනවා. ඔව් ප්‍රකාශ කළා ඔබ වහන්සේ කරේ පැහැදිලිමත් තියෙනවා කියලා සම්මා සම්බුද්ධ භගවා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි ස්වාකාතු භගවතුන් ධම්මෝ භාග්‍යතුන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේ විසින් මනාවකට දේශනා කරන ලද දෙයක් මේ ධර්මයේ සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා. ඉතින් මේ ගැන මට තව ටිකක් විස්තර දැනගන්න කැමතියි කියලා. කවුද මේක කිව්වේ? ජානසෝනි. එතකොට බුදුරජාණන් වහන්සේ ජානසෝනිට කියනවා බ්‍රාහ්මණය ඒ මේ පිලෝතික කියන තාපසයා ඔබට උපමාවක් කිව්වනේ මේ වනාන්තරයකට ගිහිල්ලා ඇතුකගේ පාසටහනම් බලලා ඒ පාසටහන දිගේ ගිහිල්ලා ඇතා දැක්ක කියලා මේ උපමාව සම්පූර්ණ නෑ කිව්වා බුදුරජාන් වහන්සේ කියනවා අර පිලෝතිකගේ උපමාව සම්පූර්ණ නැහැ. ඒ පිලෝතිකගේ උපමාව මම සම්පූර්ණයෙන්ම ඔබට කියලා දෙන්නම්. ඔබ ඒක හොඳට අහගන්න. කියලා කියන බ්‍රාහ්මණය මේ වනාන්තරයේ ඉන්නේ ඇත්තු විතර නෙවෙයි. වනාන්තරේ ඉන්නවා ඇතින්නියෝ. වනාන්තරේ ඉන්නවා නොයෙක් වර්ගයේ ඇතින්නියෝ. වාමනිකා කියලා ඇතින් වෙන්නේ. ඊළඟට උච්චා කාලාරිකා කියලා ඇතින් වෙන්නේ. උච්චා කනේරුකා කියලා ඇතින් වෙනවා. මේ නිසා හරියට ඇත දැනගන්න බැරි වුණොත් ඇතින්නියටත් රැවටෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇත්පියව රෝස්සේ කෙනෙක් යනවා ඇතා බලන්න ඕනේ කියලා. ඇප්පිරෝස්සේ කෙනෙක් ඇතා බලන්න ඕනේ කියලා යද්දී ඔහුට පේනවා මේ මහා කඳන් වල මේ පිට උලාපු මේ සටහන් උස තැන් වල පිට උලාපු සටහන් එම ඒ සටහනක් දැක්ක කියලා එකපාරට යා තීරණයකටපත් වෙයි තුනේ මං ඇතා දැක්ක කියලා මොකද ඒ වගේ උස තැන් වල පිට උලනෝ වාමනිකා කියන ඇතිනේ ඒ නිසා ඒකට එකපාරට හිතන්න ඕන නැහැ. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය ඒ ඒ පුද්ගලයා කලයුත්තේ තවදුරටත් ඉදිරියට යෑමයි. තවදුරටත් මේ ඇත්පේ සටහන් වලින් ඉදිරියට යද්දී පේනවා මේ උස්තැන් වල දල ඇනලා තියෙනවා. ඒ දල ඇනලා තියෙනවා ගස්වල දැකලා ඒකෙන් තීරණයකට එන්න හොඳ නෑ මේ ඇතාගේ දල කියලා දල තියෙන ඇතින්නියෝ ඉන්න නිසා. දල තියෙන ඇතින්නියෝ ඉන්නවා. ඒ නිසා යා එකපාරට නිගමනයේකට පැමිණිය යුතු නෑ මං ඇතා දැක්කා. මං දැක්කා මේ උස්තැන් වල දල ඇන්නලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරා බ්‍රාහමණයා එතන ස්ථායමකටපත් නොවේ තව යා ඉස්සරහට යන්න ඕනේ. එහෙම යනකොට පේනවා ලොකු පිය සටහන් තියෙන ලොකු ඇතාගේ ලොකු අඩි තියෙන සටහන් තියෙන තැන. එතකොට දැක්කාම හිතනවා නෑ මේනම් මේ මහා ඇතාගේ සටහන් තමයි කියලා. එහෙම හිතන්න ඕනේ නෑ කියනවා. උච්චා කණේරුකා කියලා අතින්නෙ ඉන්නවා ලොකු පිය සටහන් තියෙන. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේට තියෙන ඇතුන් ගැන ඥානෙ. බලන්න උන්වහන්සේ රාජකුමාරෙක් වෙලා හිටපු කෙනෙක්. උන්වහන්සේ කොච්චර මේ ලෝකය ගැන දන්නවාද? ද අපිවත් දන්නේ නැහැ මේ ඇතුන් ගැන මෙච්චර දයන්නේ. එතකොට උන්වහන්සේ දේශනා කරනවා මේ සමහර සටහන් පියවර සටහන් තියෙනවා ඇතාගේ වගේම. හැබැයි ඇතාගේ නෙවෙයි. ඉතින් මේ නිසා තවදුරටත් යන්න කියනවා. යනකට පේනවා ඔන්න ගහක් මුල්ල හෝ එලිමහනේ හෝ ඉන්නවා හස්ති රාජයා. එතකොට මේ හස්ති රාජයා දිහා බලලා යා නිගමනයකට එනවා. හරි. මේ තමයි හැබෑම ඇත් රජා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට තමයි හොයාගන්න ඕනේ. එදා මීදු මහරහතන් වහන්සේ දේවානම් පීතිස්ස රජුවන්ට මේ සූත්‍රයේ විස්තර කරද්දී දැන් ධානාම්පියතිස්ස රජුරු ඒ වෙනකොට බුදු කෙනෙක් ගැන දන්නේ නැහැ. බුදු කෙනෙක් ගැන අහලා නැහැ. ඊළඟට බුදු කෙනෙකුගේ විස්තර දන්නේ නැහැ. නමුත් මේ එක දේශනාව ප්‍රමාණවත් වුණා ඒ රජුරවන්ට බුදුරජාණන් වහන්සේ ගැන ස්ථිර පැහැදීමක් ඇති කරගන්න. අපි කී වතාවක් නම් මේ වහනවද? හැම පොසම් පොයටම අහනවා. බලන්න එතකොට අපිට යන කලදසාව. එතකොට අපගේ හිත පහදින්නේ නැත්නම් ඒක මේ ධර්මයේ අඩුවක් නොවේ. මොකද්ද? අපගේම පරිහානියයි. ඉතින් මේ නිසා පින්වත්නි මේ පරිහානියෙන් ගොඩ එන්නට නම් අපේ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ කෙරෙහි හිත පහදින ආකාරයට තේරුම් ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ජානසෝනිට කියනවා අන්න ඒ වගේ ජානසෝනි මේ ධර්මයේ එකපාරටම පැහැදීමක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ වැඩ පිළිලක් තියෙනවා කියනවා. කියලා කියන බ්‍රාහ්මණය බ්‍රාහ්මණය මේ ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙනවා. කවුද පහළ වෙන්නේ? බුදු කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේ ගුණ නාමයෙන් යුක්තයි කියනවා. මොනවද ගුණ නාමය? අරහං ඒ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමක්. අරහං කියන්නේ රහතන් වහන්සේ නමක්. රාග, දේශ, මොහොව නැති කරපු කෙනෙක්. සම්මා සම්බුද්ධෝ ඒ බුදුරජාණන් වහන්සේ ඔව් බාහිර කෙනෙකුගේ උදව්වක් උපකාරයක් නැතිව තමන් වහන්සේ විසින්ම ධර්මය අවබෝධ කරපු කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙක් විද්‍යාචරණ සම්පන්නෝ ඒ උන්වහන්සේ උපදාගත් ඥාණය තුළම ජීවිතය ගෙවන කෙනෙක් සුගතෝ ආර්ය ස්ථාංගික මාර්ගය සම්පූර්ණ කරගත් කෙනෙක් ලෝකවිදු සියලු ලෝකයන්ගේ ස්වභාවය අවබෝධ කරගෙන ලෝකෙන් නිදහස් වූ කෙනෙක්, ඊතර වූ කෙනෙක්. අනුත්තර පුරුෂ ධම්ම සාරති දෙවි මිනිසුන්ගේ අනුත්තර වූ ශාස්ත්‍රුන් වහන්සේ සාරති කිව්වේ දමනය දමනය කිරීමට දුෂ්කර මේ ලෝක සත්‍යාව දමනය කරන කෙනෙක්. සත්තා දේව මනුස්සානං දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ බුද්ධ අවබෝධ කරගත්තු ධර්මයේ අන් අයට අවබෝධ කරවන කෙනෙක්. භගවා මේ සියලු ගුණ දරන්න වාග්යති කෙනෙක්. එතකොට ජානුසෝනිට කියන ජානුසෝනි මෙන්න මේ ලක්ෂණ වලින් යුතු තථාගතයන් වහන්සේ මේ දෙවිමිනිස් ලෝකයාට Tamangeema ඥාණයෙන් අවබෝධ කරගත්තු ධර්මයක් කියා දෙනවා. ඒතර උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ අනුන්ගෙන් අහපු එකක් නෙවෙයි. තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරගත්තු ධර්මයක් උන්වහන්සේ ලෝකයාට දේශනා කරනවා. මේ ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මයේ ආරම්භය පිරිසිදුයි. ඒ ධර්මයේ මැදත් පිරිසිදුයි. ඒ ධර්මයේ අවසන් වීමත් පිරිසිදුයි. ඒ ධර්මයේ පැහැදිලි වචන වලින් යුක්තයි. පැහැදිලි අර්ථ වලින් යුක්තයි ඒ ධර්මයෙන් කියවෙන්නේ උතුම් නිවන අවබෝධ කිරීම ගැනයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව දැන් මෙදේවානම් පිස්ස රජුරන්ට මිහිඳු මහරහතන් වහන්සේ මේකමයි දේශනා කරන්නේ. කියනවා බුදුරජාණන් වහන්සේ මේ ජානුස්සෝනිට කියනවා ජානුස්සෝනි ඒ ධර්මය අහන්න ලැබෙනවා. ගිහි ගෙදර වාසය කරන කෙනෙක්ට අහන්න ලැබෙනකට එයාම එයා තුල ඇති වෙනවා ඉස්සල්ලාම පැහැදීමක්. මොකද්ද පැහැදීම? මේ කියන්නා උදේ හරි. රාග දේශ මොහ ප්‍රහාණය කරන ධර්මයක් මේ කියන්නේ. එතකොට මේ රාග දේශ මොහ තමයි මට තියෙන අනතුරු. මට හිත සුව පිණිස පවතින නැති කරුණු තුන. මේක ප්‍රහාණය කරන්න නම් මට ඉක්මම් පියවරක් ගන්න බෑ gedara සිටිද්දී. එහෙනම් මම ගිහි ජීවිතේ අත්හරිනවා කියලා බුදුරජාන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය ඒ කෙනා ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙනවා. පැවිදි වෙද්දී ඔහු සියලු නෑදෑකම්, සියලු ධනවත්කම්, සියලු තමන්ගේ ගිහි ජීවිතයේ තුල තිබුණු දැනුගත්කම් මේ සියල්ලම අත්හැරලා තමයි පැවිදි වෙන්නේ. පැවිදි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය ඔහු සීලේ හික්මවනවා. මොකද්ද කරන්නේ? සීල හික්මවනවා. සිල්පද ඔහුට කියා දෙනවා. ඊට පස්සේ ඌ ප්‍රාණඝාතයෙන්වත් මිදුණු ජීවිතයක් ගත කරනවා. සොරකමක් නැතුව සොරසිතකින් තොරව ජීවත් වෙනවා. භ්‍රාමචාරීව ජීවත් වෙනවා. ඊළඟට ඔහු ඇත්ත කතා කරන කෙනෙක් වෙනවා. බොරුවෙන් නිදහස් වෙච්ච කෙනෙක් වෙනවා. ඊළඟට ඔහු කවදාවත් කේලාම් කියන්නේ නැහැ. පරුස වචන කියන්නේ නැහැ. ඔහු සමගී ඇති යහපත් දේවල් කතා කරනවා. ඔව් බොහෝ දෙනාට හිතසුව පිණිස පවතින ප්‍රියමනාප දේ කතා කරනවා. ඔහු වැදගත් දේවල් කතා කරනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ජානසෝනි ඒ ශ්‍රාවකත්වයට පත් වෙච්ච කෙනා ගොවිතැන්පත් කරන්න යන්නේ නැහැ. ඒ කෙනා විකාල භෝජනයෙන් වැළකීලා ජීවත් වෙනවා. විකාල භෝජනයෙන් වැළකීලා ජීවත් වෙනවා. මල් සුවඳ විලවුන් දැරීමෙන් වැළකීලා ජීවත් වෙනවා. මිල මුදල් පරිහරණයෙන් වැළකීලා ජීවත් වෙනවා. ඊළඟට අමු දාන්න පිළිගැනීමෙන් වැළකීලා ජීවත් වෙනවා. ඊළඟට සතුන් පිළිගැනීමෙන් වැළකීලා ජීවත් වෙනවා. ව්‍යාපාර කිරීමෙන් වැළකීලා ජීවත් වෙනවා. මේ විදිහට විස්තර කරලා කියන ඔහු සතුටෙන් ජීවත් වෙනවා. ඔහුට ලැබෙන පින්ඳ පාතිනොත් ඔහුට පොරවා ගන්න ලැබෙන සිවුරෙනොත්. ඊට පස්සේ මේ කෙනා ජීවත් වෙන කුරුල්ලෙක් වගේ. කුරුල්ලෙක් මේ ප්‍රදේශයේ ඉඳලා තා ප්‍රදේශයකට යද්දී ඔහු රැස් කරගත්තු දෙයක් ගෙනියන්නේ නැහැ. ඔහුට තියෙන්නේ පියාපත්බර විතරයි කියනවා. මේ වගේ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන මාගේ ශ්‍රාවකයන් මෙතන ඉඳලා තව තැනකට යද්දී ඔහු ගෙනියන්නේ පාසියුරු විතරයි. ඊට පස්සේ මේ කෙනාව හික්මවනවා ඇහෙන් රූප දකිද්දි හිත අවුල් කරගන්න එපා කියලා. කණෙන් ශබ්ද අසද්දී සිත අවුල් කරගන්න එපා කියලා. නාසයෙන් ආග්‍රහණය කරද්දී සිත අවුල් කරගන්න එපා කියලා. දිවෙන් රස විඳිද්දී සිත අවුල් කරගන්න එපා කියලා. කයෙන් පහස දැනිද්දී සිත අවුල් කරගන්න එපා කියලා. සිතට අරමුණු සිටිද්දී සිත අවුල් කරගන්න එපා කියලා. ඇහැට රූප පේනවා. එතකොට ඒකට අවුල් වුණොත් එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. කනට ඇහෙන ශබ්දෙට හිත අවුල් වුණොත් එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. නාසයේ දැනෙන ගඳ සුවඳට හිත අවුල් වුණොත් එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. දිවට දැනෙන රසයට හිත අවුල් වුණොත් එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. කයට දැනෙන පහසට හිත අවුල් වුණොත් එක්ක ඇලෙනවා ගැටෙනවා. මේවට අසු නොවි සංවර වෙලා ඉන්න උගන්වනවා. ඊට පස්සේ මේ කෙනාට උගන්වනවා බුදුරජාන් වහන්සේ වදාරනවා ජානුසෝනි ඊට පස්සේ යාට උගන්වනවා සිහිය දියුණු කරන්න. වටපිට බලද්දී ඊළඟට සිවුරු පිරිකර පරිහරණය කරද්දී ඊළඟට ආහාර පාන වළඳද්දී ඊළඟට වැසිකිලි කැසිකිලි කරද්දී ඇවිදගෙන යද්දී හාන්සි වෙලා සිටිද්දී වාඩි වෙලා සිටිද්දී සිහියෙන් ඉඳ උගන්වනවා ඊට පස්සේ ඔහුට උගන්වනවා ඒකෙන් සතුටක් ලබන්න. ඊට පස්සේ ඔහුව පිටත් කරනවා මේ නිදහසේ කෘක් සෙවණක කුටියක එහෙම නැත්නම් ගිරි ගුහාවක හුදකලා තැනක භාවනා කරන්න. ඊට පස්සේ ජානුසෝනිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජානුසෝනි ඊට පස්සේ භික්ෂුව ගමට පින්ඩපාතේ වඩිනවා. දැන් යා පුහුණු වෙලානේ ගමට පින්නපාතේ වඩිනවා. ගිහිල්ලා දානි වළඳගෙන යා කෙලින්ම යනවා රුක් සිවණකට. දානි වළඳලා ඉවර වෙලා එක්ක ගිරිගුහාවකට. එක්ක නිදහස් තැනකට. ගිහිල්ලා මොකද කරන්නේ? එයා හඳුන ගන්නවා Tamanගේ දියුණුවට බාධක කරුණු පහක්. මොනවද එකක් තමයි මේ ආසා කරන දේවල් වලට සිත ඇදිලා යන එක. මේක කාමච්ඡන්දය. මේක හඳුනාගෙන එයා ඒක බැහැර කරනවා හිතෙන්. ඊළඟට ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ සිත ගැටෙන එක අයින් කරලා යා මෛත්‍රී සිතෙන් වාසය කරනවා. නිදිමත අලස බවට හිත එයා ඇතුළත් නොවි එයා ආලෝක සංඥාව එලියක් තියනවා කියන එක හිතෙන් වඩනවා. ඊට පස්සේ හිත සංසිඳව ගන්නවා. සැක රහිත වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම මෙයා වීරිය කරද්දී මෙයාගේ සිත සමාධිමත් වෙනවා. පංච නිවරණ යටපත් වෙනවා. මෙයා හුදකලාවේ නම් දක්ෂ වෙනවා. පළවෙනි ධානය උපදවා ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයාට කියනවා ජානුසෝනි ඒ ප්‍රථම ධානය අර ඇතාගේ පීවර සටහන වගේ තමයි තථාගතයන් ඇවිද ගියේ සටහන කියනවා. තථාගතයන් වහන්සේගේ පීවර තිබූ තැන තමයි පළවෙනි ධානය. එතකොට දැන් අර වනාන්තරයේ හිටපු එක්කෙනා අර ඇතාගේ පියවර සටහන දැකලා තීරණය කළා මේ තමයි ඇතා තැබූ අඩිය. එතකොට මේ ඇතා තැබූ අඩිය තියෙනවා නම් ළඟම ඇතා ඉන්නවා. ඒ වගේ මේ කෙනා ශ්‍රාවකයා පළවෙනි ධ්‍යාන උපද්දවලා තීරණය කරනවා මේ තමයි තථාගතයන් වහන්සේගේ පියවර සටහන. මේ තමයි තථාගතයන් වහන්සේ සේවනය කරන ප්‍රදේශය. මේ තමයි තථාගතයන් වහන්සේගේ නුවණ නැමැති දල බිඳින තැන. ගලෙන් අනින තැන. කියලා නමුත් තීකාන්තයෙන්ම තාමත් නිගමනට වෙන්නේ කියනවා සම්මා සම්බුද්ධ භගවා ස්වාකාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශා วก සංඝෝ කියලා නවතින්නේ නැහැ කියනවා එතනින්. එයා තවදුරටත් යනවා කියනවා. ඊට පස්සේ කියන බ්‍රාහ්මණය ඊට පස්සේ භික්ෂුව දක්ෂ වෙනවා විතක්ක ਵਿਚාරයන් සංසිඳවල මේ Tamanගේ සිතේ පැහැදීම බලවත් වෙලා සිත බලවත් එකඟ වෙලා විචක්ක විචාර රහිතව ප්‍රීතිය සැපේ ඇති දෙවෙනි ධානය උපදව ගන්නවා කියන බ්‍රාහ්මණය මේ දෙවෙනි ධානය කියන්නේ තථාගතයන් වහන්සේගේ පියවර තිබූ තැනක් තථාගතයන් වහන්සේගේ පාසටහන දෙවන ධානය කියනවා. තථාගතයන් වහන්සේ සේවනය කරපු තැන කියනවා. තථාගතයන් වහන්සේගේ දලින් ඇනපු තැන කියනවා. නමුත් එතනින් යාන් ශ්‍රාවකේ නවතින්නේ ඇතා දැක්කා කියලා නවතිනා වගේ නවතින්නේ නැහැ කියනවා. ඒ වගේ එතනින්ම නිෂ්ඨාවකට පත් වෙලා යා වැඩපිළිවෙල නවත්ත ගන්න නැහැ කියනවා. සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මය ස්වාකාතයි ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා එතන ගියා හැරිලා යන්නේ නැහැ කියනවා. එයා තවදුරට ඉස්සරහට යනවා. තව තවත් එයා සමාධි භාවනාවේ යෙදෙනවා කියනවා අර භික්ෂුව. තවදුරට සමාධි භාවනාවේ යෙදෙනකොට මේ ඒ ධ්‍යානයේ තිබිච්ච ප්‍රීතියට හිත ඇලෙන්නේ නැතු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හිත උපේක්ෂාවට පත් වෙනවා. පත් වෙලා කයෙන් සැප විඳිමින් සිහියෙන් යුක්තව වාසය කරනවා තුන්වෙනි ධානය. එතකොට බලන්න මේවා මේ ලෝකේ වෙන කවුරුවත් මෙච්චර ලස්සනට විස්තර කළේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි ධානය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජානසෝනිට ජානසෝනි ඒ තුන්වෙනි ධානයත් තථාගතයන් වහන්සේගේ තබූ පියවරක් කියලා. තථාගතයන් වහන්සේ සේවනය කරන තැනක් කියලා. දැන් බලන්න ඇතා සේවනය කරන තැන තමයි ඇතාගේ පාසටහන තියෙන්නේ. ඇතා සේවනය නොකරන ප්‍රදේශවල ඇතාගේ පාසටහන තියනවාද? නෑනේ. ඇතා ඇවිදගෙන යන තැන්වල තමයි පාසටහන තියෙන්නේ. මේ වගේ තමයි කියනවා තථාගතයන් වහන්සේ ඇවිදගෙන යන තථාගතයන් වහන්සේ ඇසුරු කරන තැන කියනවා මේ පාසටහන වගේ කියනවා තුන්වෙනි ධානයක්. නමුත් ඒ කෙනා ඒ තුන්වෙනි ධානයට සමවැදිලත් එතනින් නවතින්නේ නැහැ කියනවා. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ ස්වාක්කාතයි ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා එතනින් නවතින්නේ නැහැ කියනවා. ඊට පස්සේ මේ කෙනා හතරවෙනි ධානය දියුණු කරනවා. කොහොමද සැපයටත් හිත ඇල්ම නැති වෙලා දුකත් නැති වෙලා සොම්නස් දුම්නස් දෙක සොම්නස් කියේ මානසික සතුට. දුම්නස් කියේ මානසික දුක. මානසිකව ඇතිවෙන සතුට දුක දෙකම අතහැරලා. දුක් සැප රහිත වූ පාරිසුද්ධ සිහියෙන් යුතු උපේක්ෂාව ඇති හතරවෙනි ධ්‍යානයත් ඇති කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණයේ අන්නේ හතරවෙනි ධ්‍යානය කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ පියවර සටහන. ඒ හතරවෙනි ධානය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ සේවනය කරන ප්‍රදේශය. හතරවෙනි ධානය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ නමස්ති හස්ති රාජයා දලින් පහර දුන් ප්‍රදේශය. නමුත් ආර්ය ශ්‍රාවකයා එතනින් නවතින්නේ නැහැ කියනවා. ආර්ය ශ්‍රාවකයා දන්නවා මොකද දන්නේ මේ මේ මේ පීවර සටහන් යද්දී යා දන්නවා ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මය ස්වාක්කාතයි ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි නමුත් එතනින් නවතින්න කියනවා ඒ කෙනා මොකද කරන්නේ කියනවා ජානුස්සෝනි ඊට පස්සේ ඒ ශ්‍රාවකයා ඒ හතරන ධානයේ තුල පිහිටා සිත තවදුරටත් බලවත් කරලා ඔව් සිත නොසෙල්වෙන කම්පා නොවන ස්වභාවයට පත් කරගෙන තැති නොගන්න ස්වභාවයට පත් කරගෙන සිත යොමු කරනවා තමන්ගේ පෙර ගත කළ ජීවිත දිහා බලන්න. එතකොට මෙයාට එක එක තමන්ගේ ගත කරපු ජීවිත තේරෙන්න, පේන්න පටන් ගන්නවා. කල්ප ගණන් ආපස්සට තමන්ම දකිනවා. තමන්ම තමන් ආපු සසර ගමන අවබෝධ කරනවා. අවබෝධ කිරීම තමයි ඔහු ලබා ගන්න පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. තමන්ම තමන්ගේ සංසාරේ මෙරි මෙරි ඉපදී ඉපද ආපු ආකාරයේ තමන්ම දකින එක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට යායේ පෙරවිසු කඳපිලිවෙල බලන ඥාණය ලැබුණාම බ්‍රාහ්මණේ මේකත් තථාගතයන් වහන්සේගේ පියවර සටහනක් කියනවා. තථාගතයන් වහන්සේ පාතබන තනක්. තථාගතයන් වහන්සේ සේවනය කරන තනක්. තථාගතයන් වහන්සේ නැමැති හස්තිරාජයා දල ඇනපු තැනක්. මේ නිසා මේ ශ්‍රාවකයා දන්නවා මේ කරුණ නිසා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. ධර්මය ස්වාකාතයි. ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. නමුත් මේ තුල යා එතනින් නවතින්නේ එතනින් නිෂ්ඨාවටපත් වෙන්නේ දැන් හරි මගේ දැක්ම දැන් සම්පූර්ණයි කියලා නිෂ්ඨාවටපත් වෙන්නේ නැහැ කියන මොහු තවත් අර මේ වනාන්තරය ඇතුලේ පියවර සටහන් බලබල යනවා වගේ මොහු තවත් යනවා කියනවා ඊට පස්සේ මොහු දැන් තමන්ගේ ජීවිතය ආපස්සට බැලුවා දැන් දැක්කා ඊට පස්සේ බලනවා අන් අයගේ ජීවිතවල ස්වභාවය බලන්දි පේනවා මේ සත්වයන් කර්මානුරූපව චුත වෙනවා. කර්මානුරූපව උපදිනවා. එහෙනම් පින්වතුනි මෙතන හරිය වැදගත් කරුණක් කියුණා. මොකද්ද? කර්මානුරූපවයි අපි කලින් ජීවිතයක චුත වුණේ. කර්මානුරූපවයි අපි මේ මිනිස් ලොව ඉපදුනේ. එහෙනම් යලි අපි චුත වෙන්නේ කර්මානුරූපවයි යලි අපි උපදින්නේ කර්මානුරූපවයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශ්‍රාවකයාට මේක සවිස්තරව දැනගන්න ලැබෙනවා. කොහොම දැනගන්න ලැබෙන්නේ? කර්මානුරූපව චුත වීම උපදීම පිළිබඳ ඥානය කියන්නේ ඒක දකින්න ලැබීම. තමන්ම දකිනවා තමන්ගේ ඥාණයෙන් මොකද දකින්නේ මේ ලෝකේ සමහර අය කයින් දුස්චරිත කරලා වචනෙන් දුස්චරිත කරලා මනසින් දුස්චරිත කරලා කය බිදී මරණින් මතු නිරේ ගිහිල්ලා ඉන්නවා. දුගතියේ ඉපදලා ඉන්නව දකිනවා. දකින්නකට මෙයාට හිතෙනවා අනේ මේ සත් දැන් කර්මානුරූපණි උනේ. අනේ මේ සත්වයා මේ මේ කර්ම කළානේ. ඒ නිසානේ මෙහු මරණයෙන් මත්තේ දුගතියේ ඉපදලා සේන්නේ. ඊළඟට උන්නා මේ ශ්‍රාවකයාට දකින්න ලැබෙනවා සත්‍යය කයින් සුචරිත කරලා. වචනෙන් සුචරිත කරලා මනසින් සුචරිත කරලා දෙවියන් අතර ඉපදිලා ඉන්නවා. සුගතියේ ඉන්නවා. දැකලා කල්පනා කරන මේ සත්‍යයන් දෙවියන් අතර ඉපදිලා තියෙන්නේ කයින් සුචරිතය කිරීම නිසානේ. වචනෙන් සුචරිතය කිරීම නිසානේ. මනසින් සුචරිතයේදීම නිසානේ. එහෙනම් මේ සත්‍යයන්ගේ සුගති දුගති දෙක ඊළඟට උසස් පහත් ભેදය ඊළඟට වර්ණවත් බව විරූපී බව කියන ભેද මේ සියල්ල ඇති වෙන්නේ කර්මානුරූපෝ නේද කියලා මේ අවබෝධය යාට ඇති වෙන චතුූපපාත ඥානෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥානසෝනි මෙන්න මෙය තථාගතයන් වහන්සේගේ අදිසටහන තිබූ තැනක් තථාගතයන් වහන්සේ පියවර තිබූ තැනක් තථාගතයන් වහන්සේ සේවනය කළ තැනක් තථාගතයන් වහන්සේ නැමැති හස්ති රාජයා දල යනපු තැනක් මේ කෙනා මේකින් දැනගන්නවා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ ස්වාක්කාතයි ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා. නමුත් මේකෙන් යා නිෂ්ඨාවකට පත් වෙන්නේ. ඊට පස්සේ මේ කෙනා තමන් දෙසම විමසන්න පටන් ගන්නවා තමා දෙසම බලන්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥානසෝනි මොහු අවබෝධ කරගන්නවා මොකද්ද දුක නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා ඒ මෙයයි මේ දුක හටගන්න ත්‍රිවිධ වූ තෘෂ්ණාවක් තියෙනවා ඒ මෙන්න මෙයයි මේ තෘෂ්ණාව ප්‍රහාණය කරලා ලබන අත්දැකීමක් තියෙනවා ඒක මෙයයි මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන්න උපකාරී වන පුරුදු කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ පිළිබඳ ඔහු සම්පූර්ණයෙන්ම අවබෝධයක් ගන්නවා. අරගෙන ඔහු කල්පනා ඔහු අවබෝධ කරගන්නවා. මේ තමයි කාම ආසව. මේ තමයි භව ආසව. මේ තමයි අවිජ්ජාසව මේ ආශ්‍රව ප්‍රහාණය කරනවා බුදුරජාණන් වහන්සේ වදාලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට එනකොට ඔහු ආශ්‍රව ක්ෂය කිරීමට එද්දී ඔහු තේරුම් ගන්න මේ තථාගතයන් වහන්සේගේ පීවර සටහනයි මේ තථාගතයන් වහන්සේ සේවනය කරන තැනයි මේ තථාගතයන් වහන්සේ නැමැති හස්ති රාජයා දල අනින තැනයි කියලා මොහුගේ සිතේ සම්පූර්ණයෙන්ම කෙලසුම් ප්‍රහාණය වෙනවද මව් ස්ථිර නිගමනයකට එනවා. සම්මා සම්බුද්ධ භගවා භාගිතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාක්කාතෝ භගවතා ධම්මෝ භාගිතුන් වහන්සේගේ ධර්මය ස්වාක්කාතයි. සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි බුදුරජාණන් වහන්සේ වදාළ ඥානසෝනි දැන් ඔබට මතකද පිලෝතික බලපු ආකාරය පිලෝතික දේශනා කළේ ඔබට පිලෝතික ඔබට පැහැදිලි කළේ ඥානපද හතරක් ගැන. ඒ හතරක් ගැන කියලා පිලෝතික උපමාවක් කිව්වා. ඇත් පියවර හොයාගෙන ඇතිත් දකින්න වගේ මම මේක කළේ. මම මේකෙන් නිෂ්ඨාවට පැවණුණා. බුදුරජාණන් වහන්සේ භාගතුන් වහන්සේ ශාවක මේ සම්මා සම්බුද්දයි ධර්මයේ සුවාකාතයි ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා. මම ඔබට දැන් දැක්කද මම ඔබට මේක දැන් සම්පූර්ණ වශයෙන් කියලා දුන්නා. දැන් ඔබට උපමාව මම කියලා දුන්න පැහැදිලිද? දැන් දැක්කද මේ මේ සම්පූර්ණයෙන්ම හස්ති රාජාව දැක්ක වගේ තමයි ශ්‍රාවකයා නිකලෙස් වීම. ශ්‍රාවකයා නිකලෙස් වීම. ශ්‍රාවකයාත් රාග දේශ මොහ නැති කළ කාමාසව භවාසව අවිජ්ජාසව ප්‍රහාණය කිරීම. මේ විදිහටයි මේ අත්තාගේ පියවර උපමාව සම්පූර්ණ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට ජානසූනි කියනවා භාග්‍යතුන් වහන්සේ හරීම ලස්සනයි. භාග්‍යතුන් වහන්සේගේ විග්‍රහය ඊටාම ලස්සනයි. භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නේ යටිකුරු වෙච්ච දෙයක් උඩු අතට හැරෙව්වා වගේ. වැසී තිබිච්ච දෙයක් ඇරලා පෙන්වුවා වගේ. කලවරේ යන්න පිරිසට පහන් දැල්ලුවා වගේ පාර අතරමං වෙච්ච කෙනෙකුට හරි පාර පෙන්වුවා වගේ භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මයේ මං අහලා මට හරි සතුටුයි. ඔන්න ඊළඟට යා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේව ඒසාහම් භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි. ඒ මම් බවත් ගෞතමයන් වහන්සේව සරණ යමි. ධම්මංච ධර්මයත් භික්ඛු සංඝංච භික්ෂු සංඝයා උපාසකම් මම් බවං ගෝතමෝ ධාරේතු බවත් ගෞතමයන් වහන්ස මා උපාසකයෙක් ලෙස පිළිගන්නාසේක්වා අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති අදපටන් දිව්‍ය අතිතේ සරණ ගිය කෙනෙක් ලෙස දැන් මේ දේශනාවේදා ධර්මාසුකර මේ රජුරුවන්ගේ පුතුණුවන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පළමුවෙන්ම දේශනා කළා. මේ දේශනාව අවසානයේ දේවානම්පියතිස්ස රජතුමා මේ විදිහටම බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ධර්මය සරණ ගියා. ශ්‍රාවක සංඝයා සරණ ගියා. ඒ සරණ යෑමට හානි කරන්න කවුරුත් හිටියේ නැහැ. අන්න ඒකයි වෙනස. ඒ සරණ යාමට බාධා කරන්න කවුරුත් හිටියේ නැහැ. ඒ සරණ යාම අවුල් කරන්න කවුරුත් හිටියේ නැහැ. දැන් වර්තමානයේ දැන් බලන අපිට කොච්චර අපේ සරණට බාධා තියෙනවද නේ? අපි බුදුරජාන් වහන්සේ සරණ ගියොත් කෙනෙක් අපිට කියන්න පුළුවන් මේ කාලේ නිවන් දකින්න පුළුවන්ද? අර ධර්මයට එන්න බැරි විදියට හිත අපහදින දේවල් ඉස්මතු කරනවා. ඊළඟට මේ කාලේ මාර්ගඵල ලබන්න පුළුවන්ද? ගෞතම බුද්ධ ශාසනයේ පිහිට ලබන්න පුළුවන්ද? මේ ඒක තේරුම මොකද්ද? අපේ හිතේ තියෙන්නේ එහෙම මොකවත් කරගන්න බෑ කියලා. ඉතින් එහෙම විශ්වාසයක් තියෙන කෙනෙකුට පුළුවන් ද හැබැයි ලෙස බුදුරජාන් වහන්සේ සරණ යන්න. දැන් බලන්න මේ ජානුස්සෝනි බ්‍රාහ්මණය අර කතාව අහලා සරණ ගියා. දැන් බුදු දැන් ඉස්සල්ලාම අර ඥානපද හතර අහලා ජානුස්සෝනි කරත්තින් බහැලා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා වන්දනා කළා. ඊට පස්සේ මේ මේ දේශනාව අහලා යා මොකද කළේ? ඔව් ඒ ඇතාගේ පියවර සටහන පිළිබඳ සම්පූර්ණ විස්තරය අහලා ඔව් සම්පූර්ණයෙන්ම හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණා. දැන් මේකෙන් අපිට පේනවා අපි ශ්‍රාවකෙක් නොවි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට අපේ හිතට යන්නේ නැහැ ශ්‍රාවකෙක් විය යුතුයි. ශ්‍රාවකෙක් කියලා කියන්නේ මොකද්ද? සමන් දෙන කෙනා. ශ්‍රාවක කියන්නේ සමන් දෙන කෙනා. දකින කෙනාට කියන්නේ ප්‍රේක්ෂක. ප්‍රේක්ෂකයා කියන්නේ දකින කෙනා. ශ්‍රාවකයා කියන්නේ සවන් දෙන කෙනා. එතකොට බුදුරජාණන් වහන්සේට සවන් දෙන කෙනා තමයි ශ්‍රාවකයා. එතකොට ඒ සවන් දීලා කරුණු කාරණා තේරුම් ගියා නම් ඔහුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පැහැදිලි නිවන් මඟක් තියෙනවා. දැන් මෙතනදී මේ ජානුසෝනි සරණ ගියේ අර පීවර සටහන ගැන අහලා. පීවර සටහන දැකලා නෙවෙයිනේ. පීවර සටහන ගැන කිව්වා මේ විදිහට තථාගතයන් වහන්සේගේ පීවර සටහන තියෙනවා. ඒ තමයි පළවෙනි ධානය. තථාගතයන් වහන්සේගේ පියවර සටහනක් තියෙනවා දෙවෙනි ධානය. තථාගතයන් වහන්සේගේ පියවර සටහනක් තියෙනවා තුන්වෙනි ධානය. තථාගතයන් වහන්සේගේ පියවර සටහනක් තියෙනවා හතරවෙනි ධානය. තථාගතයන් වහන්සේගේ පියවර සටහනක් තියෙනවා පුබ්බේ නිවාසානසුතු ඥානෙ. තථාගතයන් වහන්සේගේ පියවර සටහනක් තියෙනවා චුතූපපාත ඥානෙ. තථාගතයන් වහන්සේගේ පියවර සටහනක් තියෙනවා ආසවක්ඛ ඥානෙ. මෙන්න මේ ඥානය ලබා ගන්නවා අර ශ්‍රාවකයා ලබාගෙන නිෂ්ඨාවටපත් වෙනවා ඒක තමයි මේ දැක්මේ සම්පූර්ණ බව මේක ප්‍රකාශ කරපු ගමන් අරියන් ශ්‍රාවකෙක් වෙනවා එතකොට බලන්න ඒ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න පදනම් වෙච්ච දෙයක් තියෙනවා ඒ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න පදනම් වෙච්ච දෙයක් නැති වෙච්ච කෙනාට ඔහුට අල්ලගන්න තියෙන්නේ ඒ ධර්මයට එක්ක අදාළ නැති යම් කිසි මතවාද ගොඩක් එක්ක යම් කිසි ඔහුගේම දෘෂ්ටි ටිකක් එක්ක ඔහුගේම ආකල්ප ටිකක් එක්ක කාගෙන් කාගෙන් අත්හපු කුමක් හෝ හිස් දෙයක් මේ නිසා අපිට හරි වැදගත් මේ යුගයේ නියම විදියට සවන් දීලා ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබීම මොකද මේ ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ යන්න අපි ඉගෙන නොගත්තොත් අපට හැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සරණ යාමෙන් ලැබෙන ප්‍රතිඵල ලබා ගන්න බැරුව යනවා. දැන් මේ වෙසක් මේ පොසන් පොහේ එනකොට අපිට අපි දන්නවා බොහෝ දෙනා අනුරාධපුරේ යනවා. නේ? බොහෝ දෙනා දන්සල් දෙනවා. බොහෝ දෙනා මේ මිහින්තල යනවා. නමුත් සමහර විට මේ අයගෙන් කාටවත් බොහෝ දෙනෙකුට අවස්ථාවක් නැහැ. හැබැයි ලෙසම මීදු මහරහතන් වහන්සේ වැඩම කරලා දේශනා කළේ මොකක්ද? ඒ දේශනාව රජතුමා අහලා රජුරෝ කොහොමද තෙරුවන් සරණ ගියේ? ඒ මොකවත් දැනගන්න අවස්ථාවක් නැහැ. නිකම්ම බලයි. අයියෝ මේ කන්දට මොකට වැටියද? නේ මේ මේ ඇයි මේ ගලක් උඩට වැඩි මේ වගේ නිකන් හිස් වචන කියලා ඔහු අනිත් පැත්තට හැරිලා ඉති. ඔහුට සරණක් නැහැ. කියන්නම් වාලේ ඔහු සරණක් කියයි. නමුත් ඒ සරණ තුල ඔහුට ලබා ගන්න කිසිම දෙයක් ඔහු අත්පත් කරගන්න කිසිම දෙයක් නැහැ. ඔහුගේ හිස් බව පිරෙන්නේ නැහැ. ඔහුගේ හිස් බව එහෙමම තියේවි. ඉතින් මේ නිසා අපිට හරිය වැදගත් වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා. ඊට පස්සේ මේදුමා රහතන් වහන්සේගේ මේ දේශනාවට හරියට පැහැදුනා. කවුද? දේවානම් පිටිස රජතුමා අර දඩේමේගේ පිරිස සම්පූර්ණයෙන් පැහැදුනා. පැහැදිලා ආරාධනා කළා ඔව් නන්දන වනයේට එන්න කියලා. ඒ කාලේ අනුරාධපුරයේ තිබිච්ච මහමෙවුනා උයනට කියපු නම මොකද්ද? නන්දන වනය. මේ නන්දන වනයේට වඩිද්දී අහසේ මහා වලාකුළු ගොඩක් ආවා. අවිල්ලා අහස කළුවරු වුණ වලාකුළු වලින් කරුලිලා වහින්න පටන් ගත්ත ධාරානිපාත වර්ෂාවක්. ඊට පස්සේ නන්දන වනයේට නම ලැබුණා මහා මේඝ වන කියලා. ඒ මහා මේඝ වන කියලා ඒ වර්ෂාව වැස්සට පස්සේ අද කාලේ වර්ෂාවක් වැස්සනම් කියයි ඕන්න අසුබ ලකුණක් කියයි. ඔන්න මේ මේ දඹදිවෙන් වැඩපු ධර්මරාජයන් වහන්සේලා වඩිනකොටම අපිට තෙමෙන්න වුණා කියනවා. බලන්න එතකොට අපේ වර්තමාන මිනිස්යාගේ ආකල්ප කොයිතරම් පටුද හීනද අතන වුණේ මොකද්ද නන්දන වනය මහා මේඝ වනය නම් හැඳින්නුවා මොනතරම් ශ්‍රද්ධාවක්ද ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළාට පස්සේ දෙවන පෑතිස් රජතුමා කිව්වා ස්වාමීනි අපේ මේ මේ සිටින පිරිසට සිටු දේවින් වහන්සේ ප්‍රදාන පිරිසට මේ ඔබ වහන්සේගේ මේ ලස්සන ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට කියන්න ඉඩමදි. ඊට පස්සේ මොකද කළේ? ඇත්ත බඳින ශාලාව ඔක්කොම ඇත්ත ටික එළියට දාලා ඒ ශාලාව පිරිසිදු කළා. පිරිසිදු කළේ ඒ ශාලාවේ තමයි සෙනග රැස්ුනේ. ඊට පස්සේ ඒ ශාලාවේ බුදුරජාණන් මිදු මහරහතන් වහන්සේ කියා දුන්න විමානවත්තු. විමානවත්තු කියන්නේ පින් කරපු අය දෙවියන් අතර ඉපදීම ගැන. කාටවත් ප්‍රශ්න නැහැ. කාටවත් ප්‍රශ්න නැහැ. පින් කරපු අය දෙවියන් අතර ඉපදීම ගැන විමානවත්තු ඉගෙන ගත්තා. හරි සතුටු වුණා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ කියා දුන්න පව් කරපු අය പ്രേත ලෝකේ ඉපදී දුක් විඳින හැටි, പ്രേතවත්තු. ඊරවස උන්වහන්සේ කියා දුන්නා මේ සංසාරයේ හැටි කෙලවරක් නැතුව එපදීපද මැරින ආකාරය අනමතග්ග සංයුත්තේ. ඊරවස උන්වහන්සේ කියා දුන්නා චතුරාර්ය සත්‍ය අවබෝධයේ වටිනාකම සත්‍ය සංයුත්තය. ඒ බා ඒ උන්වහන්සේගේ දේශනාවල් වලට බාධා කරන්න, හරස් කපන්න, අංකොම් කියන්න, ඇද හොයන්න කවුරුත් නෑ. ඒ නිසා අර පිරිස කිසිම බාධාවකින් තොරව කිසිම බාධාවකින් තොරව කිසියම්ම වැරදි අර්ථ විවරණයකින් තොරව අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිහිඳු මහරහතන් වහන්සේගෙන් අසාගත්තා. ඒ කාලේ කවුරුවත් හිටියේ නෑ කොහේ මේ මේ කාලේ මගපල් ලබන්න පුළුවන්ද මේක බැරිද කියන කවුරුවත් හිටියේ නෑ. මේ ධර්මය අහපු ගමන් අනුලා බිසව ප්‍රධාන බිසවුන් වහන්සේලාට තේරුණා දැන් ඉතින් අපිට තියෙන හොඳම අවස්ථාවක් මේ ලැබුණේ මේ ඉපදීපදී මැරෙන සංසාරය යනවට වඩා හොඳයි. අපි මේකෙන් ඈතර වෙන එක. අනුලාභීසව ප්‍රදාන 500ක් මේ අන්තපුර ස්ත්‍රීන් තීරණය කළා අපි Brahmacharya සිල් ආදී ඉඳලා සමාදන් වෙලා අපිත් මේ ධම්මාවතේ යන්න ඕනේ කියලා ඒ පිරිසට උපාසිකාවන් බවට පත් වුණා. උපාසිකාවන් බවට ඉස්සෙල්ලා පැවිදි ඉල්ලුවා. ඉල්ලුවාමකෝ බෑ භික්ෂුන් වහන්සේලා අපි අපට පැවිදි දෙන්න බෑ. අපිට අපේ භික්ෂුණීන් වහන්සේලා දඹදිව වැඩ ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේලා වඩම්මාගෙන පැවිදි බව ලබා දෙන්න පුළුවන් කියලා. එතකොට ඒ පිරිසට ඉන්න සලස්සු ප්‍රදේශයට උපාසිකාරාමය කියලා පළමුවෙන්ම නම තිබ්බා. එතකොට බලන්න මේ විදිහට ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ගැඹුරු බුද්ධ දේශනා කියා දුන්නා. දැන් දැන් අපි හිතාගෙන ඉන්නව නේද මේගේ හරි ඥානවන්ත මිනිස්සු ඉන්නේ කියලා. නමුත් අපිට පේනවා සමහර ධර්ම දේශනා කරන්න කලින්ම අපිට කියනවා අනේ ස්වාමීන් වහන්සේ ගැඹුරු බණ නම් අපිට තේරෙන්නේ නැහැ කියලා. දැන් එතකොට බලන්න ඒ කියන්නේ ධර්මය අහන්න ඉස්සෙල්ලා යා තීරණයකට අවිල ඉවරයි ධර්මයේ තේරෙන්නේ නැහැ කියලා. එතකොට නොතේරෙනවා කියන අදහසින් යා වාඩි වෙනකොට එයා කිසි දවසක ධර්මයේ තේරුම් ගන්න සිත යොමු කරයිද? යොමු කරන්නේ එතකොට එයා සතුටු වෙන්නේ මේ අම්මා ගැන කියන කවි ටිකක් අහලා. තාත්තා ගැන කියන කවි ටිකක් අහලා. ඊළඟට මේ සල්ලි හම්බ කරන හැටි පොඩි විස්තරයක් අහලා. ළමයින්ගෙන් සැලකිලි ලබා ගන්න විස්තරය අහලා. ඊට පස්සේ ඊළඟට මේ මේ ජීවිතේ පොඩ්ඩක් හොඳට ඇඳුම් අඳින හැටි විස්තරය අහලා මෙතන නවතින ඔයාගේ ධර්ම ශ්‍රවණය. ඒ හේතුව ඔහු කලින්ම නිගමකට ඇවිල්ලා ඉවරයි අපි මෝඩයි කියලා. ගැඹුරු බණ අපිට අහන්න බෑ. ගැඹුරු බණ අපිට වැටහෙන්නේ අපි ගොන්නු. කියන මානසික මට්ටමට ඇවිල්ලා ඉවරයි. එතකොට මේ මානසික මට්ටමක් තුල ගෞතම බුදුරජාණන් වහන්සේගේ එක බුදුරජාන් වහන්සේගේ එක පියවර සටහනක් වෙනවත් අහන්න ලැබෙන්නේ තථාගතයන් වහන්සේගේ පියවර සටහන් එකක්වත් ගැන අහන්න ලැබෙන්නේ තථා එහෙම වුණොත් තථාගතයන් වහන්සේව අඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. එතකොට ඔහුගේ සරණ මොකද්ද? ඔහුට සරණක් නැහැ. ඔහු අසරණයි. ඔහු නිකං කියාවි මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා ඔහු නිකං කියාවි. හැබැයි ඒකට පදනමක් නැහැ. ඉතින් මේ නිසා පින්වත්නි ඒ தત્ත්වය තමයි වර්තමානයේ අපට බහුල වශයෙන් දකින්න ලැබෙන්නේ. නමුත් අපට පේනවා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් ලෙඩා ප්‍රකාශ කරද්දි මේ ගැඹුරු මේ ලාමක බවක් කල්පනා කළේ නැහැ. ඔවුන් ඔවුන් සිළු දෙනා කළේ මොකද්ද? සවන් දීමයි. එතකොට සවන් දුන්නට පස්සේ ඒ සවන් දෙද්දී ඔහු දැනගන්නවා. ඔහුට තේරෙනවා නම් ඒ කියන දේ වටහා ගන්නවා. මේ නිසා මේ ශ්‍රාවකයන්ට හානි පැමිණෙන්නේ මේ සියලු දෙනාම සමාන කොට අන් අය මත ඉදිරිපත් කිරීම. එතකොට මොකද වෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මහණෙනි ඥානවන්ත මිනිසුන් මේ ලෝකේ ඉන්නවා. මේ ඥානවන්ත මිනිසයන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න නොලැබුණු ඔහු පිරිහි යනවා. එතකොට බලන්න බුදුර ඥානවන්ත මිනිසයා හිටියත් ඔහුට අහන්න එක වැලක්කෙනවා නන්නේ. දැන් අපි ගමු මෙහෙම. දැන් මෙතන පිරිසක් ඉන්නවා. සමහරට මෙතන ඉන්න පුළුවන් ධර්ම අවබෝධ කරගන්න දෙන්නේ. එතකොට මේ ධර්ම අවබෝධ කරගන්න වාසනාව තියෙන දෙන්නත් වාඩි වෙලා ඉන්නවා. කෙනෙක් ඇවිල්ලා කියනවා අපිට මේ ධර්මයේ තේරෙන්නේ සරල දෙයක් කියන්නේ. එතකොට අර දෙන්නට තියෙන අවස්ථාවක් නැති වෙලා යනවා. ඉතින් මේ නිසා අපි ධර්මයේ ශ්‍රවණය කරන්න කලින් අපි නිගමනයකට ආවොත් වැරදි. මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්පදෙන් එන්න ඕනේ මෙන්න මේකයි. භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාළසේක්ද? භාග්‍යතුන් වහන්සේ කුමක් වදාළසේක්ද? අන්නේ මතේ අපි හිටියොත් එතන ඉඳලා අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විවෘත වෙනවා. නැතුව භාගතුන් වහන්සේගේ ධර්මය නෙමෙයි අපට ඕනේ අපේ අපිට වුණාදී කියලා આવොත් අපිට තේරෙන්නේ නැහැනේ නිවනක් ගැන හොයන්නේ. අපිට තේරෙන්නේ නැහැ මේ ධ්‍යාන ගැන සොයන්න. අපිට තේරෙන්නේ නැහැ මේ වෙනත් ඥාන ගැන. අපි ඉල්ලන්නේ අපිට තේරෙන ටික. මොකද අපි ඉල්ලන්නේ මව්පියන්ට සැලකීම, දරුවන්ගෙන් සැලකිලි ලැබීම. මේ ඉල්ලන ටික තමයි මොකද දැන් අපි ඔබෙන් ප්‍රශ්න අහුවොත් ඒ ප්‍රශ්නවල තියෙන ඔබ ඉල්ලන ටික. ඒක තුළ මොකුත් විස්තර වැඩියක් මොකුත් නැහැ. ඉතින් නමුත් මේ නිසා නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහුවොත් කෙනෙක් ඒ ධර්මයෙන් විවෘත වෙනවා Taman නොඇසූ විරුද්ධයක්. දවසක් භික්ෂුන් වහන්සේලා සමූහයක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණියා. බුදුරජාණන් වහන්සේ අහනවා ඒ භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි ඔබ මොන විදියටද මාදේශූ ධර්මයේ මතක තබාගෙන ඉන්නේ? ඉතින් කියනවා දැන් බුදුරජාණන් වහන්සේ යහුවනම් වර්තමාන මිනිස්සුයිගෙන් එයා පිරිස මැද්දේ කැපී පෙනෙන එක එක දේවල් කියාවි භාග්‍යතුන් වහන්සේ මට විඥානීය ගැන භාග්‍යතුන් වහන්සේ මම පටිච්චසමුපාදය ගැන භාග්‍යතුන් වහන්සේ මම චතුරාර්ය සත්‍ය ගැන පංච උපාදානස්කන්ධය ගැන මතක තබන් ඉන්නවා කියලා කියයි කියන හොඳට වටපිලත් බලයි පිරිස කොහොමද අහගෙන ඉන්නේ මගේ විස්තරය ගැන බුදුරජාණන් වහන්සේ එදා ආර භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවාම ඒ භික්ෂුන් වහන්සේලා කියන භාග්‍යතුන් වහන්සේ අපි මෙන්න මේ විදිහටයි මතක තබාගෙන ඉන්නේ. මහණෙනි මේ ඉපදෙමින් මැරෙමින් පැමිණි මේ සංසාර ගමන ආරම්භක කෙලවරක් දකින්න බෑ. මානිනි මේ ඉපදීමෙන් මැරෙමින් යන සංසාරේ යලි යලි ඉපදීමෙන් මැරෙමින් යන්න සිද්ධ වීම නිසා හෙළු කඳුළු සාගර ජලයට වැඩි. ඒ වගේම මානිනී මේ ඉපදීමෙන් මැරෙන යන සංසාරේ නොයේ දඬුවම් වලට පාත්‍ර වෙන්න සිදුවීම නිසා ගැලූ රුධිරය සාගර ජලයට වැඩි. මේ නිසා මහණෙනි මේ ඉපදෙන මැරෙන සසර ගැන කලකිරීමයි හොඳ. මේ නිදහස වීමයි හොඳ. භාග්‍යතුන් වහන්සේ අපි මේක තමයි මතක් කරන්න කිව්වා. අපි මේක තමයි සිහි කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා සාදු සාදු මහණෙනි, ඒ මාදිසූ ධර්මයයි. දැන් බලන්න ඒ ඥානෙ අද අපිට නැහැනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා, මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ පිරිස මැද්දෙන් අර ශ්‍රාවක පිරිස අර භික්ෂුන් වහන්සේලා දීපු උත්තරේ බලන්න. එතකොට බලන්න මේ ඒක මතක් වෙන්නේ නැහැ අපිට. අපි අවුත්තේම බුදුරජාන් වහන්සේ කුමක් වදාළසේක්ද කියලා අපි නොයේ ගැඹුරු මාතෘකාවලින් උත්තරයක් දෙන්න ගැට ගහ ගන්න බරයි අපේ වචන. නමුත් අතන එහෙම උඩේ නැහැ කිව්වා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේකයි. අපි මතක තබාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මොකද වදාළේ සාදු සාදු මහණෙනි ඒ තමයි මාදේසු ධර්මය. එතකොට අපිට පින්වත්නි පේනවා මේ බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය. උන්වහන්සේගේ කෝණයෙන් අපි හඳුනා ගන්නාතුරු උන්වහන්සේ දෙසූ ආකාරයෙන් තේරුම් ගන්නාතුරු අපට බුදුරජාණන් වහන්සේව සරණ යන්නයි බැරි වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයේ තුල තියෙන මොකද්ද? මේ සංසාරයේ ආරම්භක කෙලවරක් නැහැ. මේ දැන් අපේ මේ ජීවිතේ අපි මේ මිනිස්සු වෙලා දැන් මේ ආත්මේ ඉන්නවා. අපි එක එක ආත්මවල කොච්චරවත් මිනිස්සු වෙලා ඉන්න ඇති. අපි වරින් වර තිරිසන් ලෝකෙටත් උපදින්න ඇති. අපි පෙරේත ලෝකෙත් යන්න ඇති. අපි නිරේත් යන්න ඇති. අපි කොහොමද මේ හිතන්නේ? අපි සෝතාපන්න වෙනකම් මේ ප්‍රශ්නේ අපිට තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙමනම් අපිට ඉස්සරහටත් අනතුරු තියෙනවා මේ ධර්ම මාර්ගයට අපි නාවොත්. දැන් මේ මනුස්ස ජීවිතේ ගත කරලා යම් මෙහකින් අපේ කර්මානුරූපව තමයි චුත වෙන්නේ කර්මානුරූපව තමයි උපදින්නේ. කර්මානුරූපව චුත වෙලා බැරි වෙලාව සතෙක් වෙලා උපන්නෝ අපට ආයේ පිහිටක් නැහැ. බැරි වෙලාවත් කර්මානුරූපව නිරේ ගියොත් ආය අපිට අවස්ථාවක් නැහැ. බැරි වෙලාවත් කර්මානුරූපව പ്രേත ආත්මයක උපන්නෝ අපිට ආය අවස්ථාවක් නැහැ. ආය අවස්ථාවක් ලැබුණොත් ලැබෙන්නේ දෙවියන් අතර ඉපදීමෙන්. බැරි වෙලාවත් මිනිසුන් අතර උපන්නොත් ඒත් අවස්ථාවක් නැහැ. මොකද වර්තමාන මිනිසයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවට තිරසියයි. වර්තමාන මිනිස්සයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිවන ගැන කතා කරනවට කැමති නැහැ. වර්තමාන මිනිස්සයා සසරෙන් එතර කරන ධර්මය අහන්න සූදානම් නැහැ. වර්තමාන මිනිස්යාට ඕනේ තමන්ගේ ජීවිතේ යන්තම් ගෙනියන්න ගැට ගහ ගන්න ඒ වෙලාවට සන්තෝෂය ලබන්න යම් කිසි බසක් විතරයි එතකොට මේ නිසා ඒ වර්තමාන මිනිස්යා මෙච්චර පිළිහිලා නම් අපි මැරිලා ආය මනුස්ස ලෝකෙට එනකොට මීටත් වඩා මිනිස්සයා පිරිහිලා. ඉතින් මේ නිසා මිනිස් ලෝකේ නම් ධර්ම අවබෝධ කරන්න උන්ට විසඳුමක් නැත. එහෙනම් දැනට විසඳුම ඉතුරු වෙලා තියෙන්නේ දිවි ලෝකෙ විතරයි. මේ නිසා මේවා ගැන දැකලා වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ එදා අනාගතය ගැන දැකලා වෙන්නේ නැති එදා මේ මහානාම ශාක්‍යයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහානම ශාක්‍ය සිටියේ කපිලවස්තු නගරේ. බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමේ වැඩ ඉඳලා චාරිකාවේ පිටත් වෙන්න සූදානම් වුණා. චාරිකාවේ පිටත් වෙන්න සූදානම් වෙලා චාරිකාවේ පිටත් වෙන්න සූදානම් වුණු මොහොතේ මහානාම ශාක්‍ය බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙනවා. පැමිණිලා වන්දනා කළා කියන ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ නැති වුනහම භාග්‍යතුන් වහන්සේව දකින්න නැති වුනහම භික්ෂුන් වහන්සේලා අපිට මුණ ගැහෙන්නේ නැති වුනහම අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයෝ හැටියට අපි වාසය කරන්න ඕනේ කොහොමද? බලන්න මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ මුළු අනාගතේම බලන්න ඇති. උන්වහන්සේ නැති කාලට ශ්‍රාවකයන් වාසය කරන්නේ කොහොමද කියලා. දේශනා කළ බුදුරජාණන් වහන්සේ මහා නාම කරුණු හයක් නිතර මෙනෙහි කරන්න කියලා. කරුණු කීයක්ද? කරුණු හයක්. බුදුරජාණන් වහන්සේ ගැන නිතර නිතර මෙනෙහි කරන්න කිව්වා. එය බුද්ධානුස්සති. ධර්මයේ ගැන නිතර නිතර මෙනෙහි කරන්න කිව්වා. එය ධම්මානුස්සති. ශ්‍රාවක සංඝයා ගැන නිතර නිතර මෙනෙහි කරන්න කිව්වා. එය සංගාන මොකද හේතුව ශ්‍රාවක සංඝයා ගැන මෙනෙහි කරන එකේ තේරුම මොකද්ද සංසාරයෙන් ඈතර වූ පිරිසක් ඈතර වෙමින් සිටින පිරිසක් ඉන්නවා කියන පණිවිඩය තමන්ගේ හිතට යනවා ශ්‍රාවක සංඝයා ගැන නිතර නිතර මෙනෙහි කරන්න කිව්වා කරුණ තුනයි තමන්ගේ සීලය ගැන නිතර නිතර මෙනෙහි කරන්න කිව්වා හතරයි දන් ගැන නිතර නිතර මෙනෙහි කරන්න කිව්වා පහයි දෙවියන් ගැන මෙනෙහි කරන්න කිව්වා. 6යි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති. මේ බුද්ධ වචනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේවා මෙනෙහි කරන්න කියලා එදා මහානාම සාක්‍යයට කිව්වා බුදුරජාණන් වහන්සේ ළඟ නැත්තම් මනෝභාවනීය භික්ෂුන් නැත්තම් මේවා මෙනෙහි කර කර ඉන්න කිව්වා. ශ්‍රාමකයාට. එතකොට දේවතානුස්සතිය මෙනෙහි කරන්න කියලා කිව්වේ මොකද? මරණින් මත්තියා දෙවියන් අතර උපදිනවා දකින්නයි බුදුරජාන් වහන්සේගේ කැමැත්ත උනේ ඒ ධර්ම මාර්ගයේ හැසිරෙන ශ්‍රාවකයා ගැන. රහතන් වහන්සේලා ගැන නෙවෙයි. අනාගාමී උතුමන් ගැනත් නෙමෙයි. භික්ෂු සංඝයා ගැනත් නෙමෙයි මේ කියන්නේ. ගිහි පිරිස ගැනයි. දෙවියන් අතර උපදිනවාට බුදුරජාණන් වහන්සේගේ කැමැත්ත තිබුණේ. මොකද හේතුව දැන් අපි දැන් ඒ 2500 වසරකට කලින් මේ දැන් අපි ගත්තොත් ඒ කාලෙම දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී උන්වහන්සේගේ වංශය තමයි ශාක්‍ය වංශය. දැන් මේ රටේ මේ එල්ටීටී ත්‍රස්තවාදී මිනිස්සු පිටිගැහුවා වගේ අර අවාසනාවට සංසාරගත ස්වභාවය නිසා වෙන්නේ නැති ශාක්‍ය සංහාරයකට බඳුන් වුණා නේ. ශාක්‍ය සියලු දෙනාම සංහාරයකට බඳුන් වුණා. බඳුන් වුණේ විදූඩබ කියන පුද්ගලයා නිසායි. පුංචි දෙයක් දැන් අපිට හිතාගන්න බැරි දේවල් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ. දැන් විදූඩබට එන්න ඕන වුණා විදූඩබ කියලා කියන්නේ මේ දැන් ඔබ දන්නවා ශාක්‍ය වංශය කියලා කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ තිබෙච්ච ඉහළම වංශයයි. වෙනත් වංශයක් එක්ක හිතවත්කමක් තිබුණේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සවැත් නුවරින් නිසා කොසල් රජතුමාට ඕන වුණා බුදුරජාණන් වහන්සේගේ නෑදෑකමක් හදාගන්න. ඉතින් රජුරුව මොකද කළේ? රජුරුවන්ගේ මේ රාජධානියට පිටිපස්සේ රාජධානිය. හිමාලයනේ. වැඩි දුරක් නෑ අචිරවතී ගඟෙන් එතර එතර වෙලා යන ඊළඟ රාජධානිය. එතකොට මේ රජ්ජුරුව පණිවිඩයක් කැරියා ශාක්‍යවරුන්ට මහානම ශාක්‍යයට පණිවිඩයක් කැරියා අපිට රාජකුමාරිකාවක් මාලිගාවට එවන්න කියලා. සියලු දෙනාම අකමැති වුණා. හැබැයි යවලත් බෑ නොයමත් බෑ. ඊට පස්සේ රජ්ජුරුව කල්පනා කළා මේ මේ මහානම ශාක්‍ය කල්පනා කළා මේකේ ඉන්නවා මේ 16ක් ඉන්නවා. පිය පක්ෂයෙන් රජ පවුලට ආйти මව් පක්ෂයෙන් 16ක්. දා එතකොට මේ 16කගේ පුතක් දුවක් ඉන්නවා වාසබ කත්තියා කියලා හරි ලස්සනයි. මෙයාව පිටත් කරන්න. ඊට පස්සේ කොසල් රජුරවන්ට මේක ආරංචි වුණා. රජුරු ගෝ කෝකටත් බලාපන්න බලා මේ සාක්කිවරු වෙන වංශයත් එක්ක එකට වාඩි වෙලා ආහාර අනුභව කරන්නේ නැහැ. දැන් මේක නා මේ 16කගේ දරුවෙක් නම් එකට අනුභව කරන්නේ නැහැ බලම කිව්වා. මේක ආරංචි වුණා. ආරංචි වුණාට පස්සේ සාක්‍යවරු මොකද කළේ? එයාවත් මේසේ පැත්තකින් වාඩි කරගත්තා. එතකොට මේ ඒගොල්ලෝ ගිලකෝ නෑ ප්‍රශ්නයක් නෑ රජපෞලි කෙනෙක් කියලා. ඔන්න වාසභගත්තියාව කැඳගෙන ගියා. වාසභගත්තියාට දරුවෙක් ලැබුණා විරු උඩබ කියලා. එතකොට මේ දරුවා ලැබුණට පස්සේ සියලුම වරප්‍රසාද මාලිගාව හිමුණේ කාටද? වාසභගත්තියට. දැන් වාසභගත්තිය දන්නවා Taman 16කගේ දියණියක් කියලා. දැන් රජපෞලේ කෙනෙක් හැටියට හඟවාගෙන ඉන්නවා රජමාලිගාවක. දැන් විදුඩබ කුමාරය හැමතිස්සෙම කියනවා අපි යන් අපේ මේ මව් පාර්ශවයේ නෑදෑයෝ බලන්න යන් කීකේ කියනවා. මෙයා මග අරිනවා. දැන් බැරිම තැන තරුණ වයසේදී වයස අවුරුදු 16 වගේ වෙලා තියෙදි තමයි විදුවඩප තීරණය කළා නෑ මං කොහොම හරි යනවා කියලා. අය දුරත් නෑ රාජධානිය. පිටත් වුණා. ඊ පිටත් වුණාට පස්සේ ප්‍රධාන මේ රාජමා මේ රජපෞලේ ප්‍රධානය මුණ ගැහෙන්න ආවේ නෑ තරුණ කුමාරවරු ආවේ. පස්සේ ආය ආරංචි වුණා මේකෙන් මේ විදුවඩප කුමාරගේ හිත පොඩ්ඩක් නරක් වුණා කියලා. ඊට පස්සේ ප්‍රධාන අය ඇවිල්ලා ඔන්න කතා කරලා පිළිගැනීම උත්සවයක් තියලා පිටත් වුණා. බලන වෙලාව කියන්නේ මං හිතන්නේ මාර වේශයක් වෙන්නේ නැති කියලා මට හිතෙනවා. එක සේවකයෙකුගේ එක රාජපුරුෂයෙකුගේ කඩුව අමතක වුණා. ඔව් කඩුව තියලා ගියේ ශාලාවේ එක කොනක. දැන් ඔක්කොම පිරිස ගියා. ගිය වෙලාවේ මාලිගාවේක දාසියක් කටකඩිච්ච කතා කියන දාසියක් වතුර භාජනයක් අරන් කිරි භාජනයක් අරන් ඇවිල්ලා අර මේ කුමාරයා වාඩි වෙලා හිටිය පුටුව හොදනවා දාසියගේ පුතාට ගිය කල දාසියගේ පුතා අපේ රාජාසනේ වාඩි වුණා කියලා කිරි වලින් හොදනවා. වෙලාව කියන්නේ අර පුද්ගලයා ඒ වෙලාවෙම තමයි කඩුව ගන්න අමතක වෙලා එතනට ආවේ. අර රාජ සේවකයා. එයා නාවනම් ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ. මට හිතෙනවා මේක මාර්යාගේ සැලැස්මක් වෙන්නේ නැති කියලා. ඊට පස්සේ මොකද වුනේ? කවුරු හිතපු නැති දෙයක් මේ වුනේ. මෙයා කඩුව ගත්තා, ගන්නකට මේක ඇහුණා, මෙයා සද්ද නැතුව ගියා. කියලා කෙලින්ම රපෝර්තු කළා. විදුඩිව කුමාරයාට මෙන්න මෙහෙම කතා කළා ඔබ 16 පුතෙක් කියලා. ඔන්න ඒක ගියා කොසල් රජුරවන්න. කොසල් රජුර මොකද කළේ? විදුඩිවල දීලා තිබ්බ සේනාපතිකම අයින් කළා. සේනාපතිතුමතුරි. ඊට පස්සේ මොකද කළේ? මේ වාසබ කක්කියාට දීලා තිබ්බ අගබිසෝකම අයින් කළා. දැන් ඔන්න වෛරය බැඳගත්තා ඉඩ උඩ. වෛරය බැඳගෙන දත් කූර කෑව හොඳයි මම 16කගේ දරුවෙක්. හොඳයි මං වාඩි වෙච්ච තැන නුඹලා කිරෙන් සේදුවා මං නුඹලා සියලු දෙනාම බෙලි කපලා ගලන උණු ලේ වලින් මං ඔය ආසනේ හොදන්නම්. මේ ඊට පස්සේ සියලුම මේ බොහෝ ශාකයෙන් මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ බෝසාක්කීන් මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? නොයෙක් ප්‍රශ්න ගොඩක් එනවා එතන. ඊට පස්සේ රජමාලිගාව මේ ඔක්කොම සිද්ධ වෙන්නේ එකම සිද්ධියක් ඉලක්ක කරගෙන. මොකද්ද? ශාක්‍ය සංහාරය. මේක අපිට කිවි සමහර තැනකින් එක සිද්ධියක් වෙනවා හැබැයි සිද්ධිය වෙන්නේ වෙන තැනක් විනාශ වෙන්නේ. මායාවේ සැලසුම් කියලා අපිට මේවට කියන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ එක්තරා අවස්ථාවක කුමන්ත්‍රණයකින් කොසල් රජුරෝ බලයෙන් පහ කරනවා පහ කරලා දීඝ කාරායන කියන සෙම්පතියාගේ කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරලා මේ විදුඩබ තනියම ඔටුන පළඳගෙන රජ වෙනවා කොසල් රජතුමා මේ සේනාවකින් ආධාර ලබන්න මගධ රාජ්‍යයට පලා යද්දී අතරමඟදී සීතලයට අහුවෙලා අම්බලමක මරණයටපත් වෙනවා. ඊට පස්සේ විදූඩම සේනාව අරගෙන බුදුරජා මේ මේ ශාක්‍ය සංඝහරට යනවා. බුදුරජාණන් වහන්සේ තුන් පාරක් වලක් කරනවා. පස්සේ තේරුණා මේක වලක්වන්න බෑ කියලා. දැන් බලන්න මහානාම ශාක්‍යයට එදා ඒ ඒ ශාක්‍ය වංශයට කොච්චර ප්‍රයෝජනවත් වෙන්නේ ඇද්ද? අර කීප අනුස්සති භාවනා 6. බුද්ධානුස්සති, ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ඡාගානුස්සති දේවතානුස්සති දැන් අනාගතයේ දකින්න බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේක පෙන්නවා මම කියේක වර්තමාන ලංකාවේ මිනිස්සුන්ට එහෙම මේ අනාගත බයක් ඒ කිසි දෙයක් නැහැ. ඒගොල්ලන්ට ඕන කරන්නේ මේ දෙමාපියන්ට සලකන හැටි මේ යන්තම් කාලා බිල ජීවත් වෙන හැටි අහගන්නයි. ඉතින් මේ නිසා එදා ඒ කවුරුත් හිතපු නැති දේ. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නා මේම දෙයක් වෙනවා කියලා. එදා ඔන්න සාක්‍ය සංහාරය කළා. සාක්‍යයන්ගේ ශාලා පුරාම සාක්‍යයන් මරලා මේ හිස මේ ඔළුව වලින් කන්දක් ගොඩ ගැහුවා. ඊළඟට ලේ ඔක්කොම එකතු කරලා වාජනයේ කාර ආසනයේ හේදුවා. හොදලා කිව්වා එකෙක්වත් ඉතුරු කරන්න එපා මගේ මව පාර්ශවයේ ඉන්නවා දූලා දෙන්නෙක් මගේ සහෝදරයෝ දෙන්නෙක් කී දෙනා විතරක් ඉතුරු කරපන් ඊළඟට මහානාම සාක්‍යය ඉතුරු කරපන් කියලා කිව්වා මහානාම සාක්‍යයව අල්ලගත්තා ජීවග්‍රහය. අල්ලගෙන කිව්වා මට ආරංචි මං දන්නවා නුඹ කවුරුවත් එක්කවත් එකට වාඩි වී ආහාර ගන්නෑ. නමුත් නුඹ දැන් මා එක්ක වාඩි වී ආහාර ගත යුතුයි. එතකොට මහානම ශාක්‍ය කිව්වා දරුව මේ ශාරීරිය අපවිත්‍රයි. මා නා ගන්න ඕනේ. අපිට හිතා ගන්න බෑ මේ ශාක්‍ය වංශයට මොන දීපු ඒ දුර්භාග්‍ය සම්පන්න අවස්ථාව බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී අද එහෙම එකක් වුණා නම් පුවත්පත් වලින් මාධ්‍ය වලින් ටීවී වලින් හොඳට අපහාස පහාර පිට පහාර ගහයි ශාස්ත්‍රුන් වහන්සේට ඕන්න බුදු කෙනෙක් හිටියා කෝ ඉරිදි බලේ කෝ බලේ පෙන්නුවද කෝ රැස් කෙලවර නැති ප්‍රශ්නයි අද කාලින මේ පිරිහින මිනිස්යාගේ පිරිහීමමයි මේ තියෙන්නේ අර මං කියවර දියුණු මිනිස්සු මුළු අංග මගද කාසි කෝසල වත්ස මල්ල අවන්ති මේ සෑම ජනපදයක් කරාම මෙය ගියා දුක්මුතු පුවතක් හැටියට සියලු දෙනා ආඩා වැටුණා මහානාම ශාක්‍යයදා දැන් අර අනුසති භාවනා හය කරමින් ඉන්න කෙනා එදා කිව්ව දරුව මේ ශරීරය අපවිත්‍රයි මා නා ගන්න ඕනේ රෝහිණී නදියේ ජලය ගලා යන උතුරා කල්පනා කළා මා නා ගන්න ඕන කියලා ගඟ මැද්දට ගියා. කොණ්ඩි කඩා දැම්මා. ඒ කාලේ කොණ්ඩි වවනවා. කොණ්ඩි කඩා දැමලා ඒ කොණ්ඩි අග ගැටයක් ගහගත්තා. පාදයක නවලා මේ මහපට ඇඟිලි දෙකේ කොණ්ඩේ ගැටේ තද කළා. තද කළා කල්පනා කළා මං එළියට ගියත් මේ අය මාව මරනවා මං එක එකට වාඩි කරලා කෑම දීලා. මම ශාක්‍ය වංශයට අගෞරව කරන්න යන්නේ මම මෙහිම මැරලා යනවා කියලා සම්පූර්ණයෙන්ම මහා නම ශාක්‍ය අර අනුස්සති භාවනා කර කර වතුරට ගෙලුණා. දියට ගිලුණට පස්සේ නාගලෝකින් නයි ඇවිල්ලා මේ මහානම ශාක්‍ය වර්ගන ගිය නාගලෝකයට. මේක අටුවා විස්තරය. නාගලෝකයට අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා අවුරුදු 12ක් නාගයන් මහානාම ශාක්‍යයට උපස්ථාන කළා. අවුරුදු 12කින් පස්සේ ਉਹ මරණයටපත් වෙලා දිව්‍යයන් අතුරු උපන්නා. බලන්නේ බුදුරජාණන් වහන්සේ දීපු රැකවරණය වෙන කාටවත් ගන්න පුළුවන්ද? ඊර්වසේ හරි පුදුම සිද්ධියක් වුණා. දැන් ඔක්කොම සාක්ෂි සංහාරය කළා බොහොම සන්තෝෂේ සන්තෝෂයටපත් වෙලා මේ පිරිස පැමිණියා. ආපසු යවිලා අචිරවතී නදිය ළඟට එද්දි මේගොල්ලෝ හරි මහන්සි. ඒගොල්ලෝ අචිරවතී ගංගාව ගලාගෙන ලොකු වැලි තලාවක් තියෙනවා. මේගොල්ලෝ වැල්ලේ නිදාගත්තා. එතකොට හරි සේනාවේ හිටියා තෙරුවන් සරණගේ ශ්‍රාවකයෝ. ඒගොල්ලෝ කරේ කිසි කෙනෙක්ව කඩු ගැහුවේ නැහැ. කඩු අතේ තියන් හිටියට ඒගොල්ලෝ ඍජුවම මිනි මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ වුණේ නැහැ. දැන් නිදාගත්තාම අර මනුෂ්‍ය ඝාතන වලට හවුල් නොවි හිටියද නිදාගත්තද හැමෝම තෙල් කූඹේවිල්ලා කන්න පටන් ගත්තා. කඩියවිල්ලා කන්න පටන් ගත්තා. අනේ මෙතන අපිට නිදාගන්න බෑ කඩි කනවා කියලා ඒගොල්ලෝ ගියා කඳ උඩට. කඳ උඩට ගිහලා එතන නිදාගත්තා. අර පිරිස මේ සාක්‍ය සංඝාරයේට සම්බන්ධ වෙච්ච සියලුම පිරිස විජෝඩිබ සමග ඒ පිරිස ඔක්කොම හාන්සි වුණා විතරයි වැල්ලේ නිින්ද ගියා. එදා හිමාලයට වැස්සා තද වැස්සා. තද වැස්ස වැහැලා මහා ජල කඳක් ආවා සැනකින්. ජල කඳෙන් සියලු දෙනාම ගසාගෙන ගියා. ඔවුන් ගිහිල්ලා නිරේ උපදින්නේ නැති. දැන් බලන්න මේ සසරේ හැටි. ඉතින් මේ සතරේ ස්වභාවය පිළිබඳ චිත්‍රය යම් ප්‍රමාණයකටවත් අපි දැන සිටියොත් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇති වටිනාකම තියෙන්නේ. මේ සතරේ ස්වභාවය දන්නේ නැත්නම් අපිට මේ ධර්මයේ කිසිම වටිනාකමක් නැහැ. ඉතින් මේ නිසා මේ සංසාරේ ඉපදින්න සිදුවීම නිසා බොහෝ දෙනෙක් නොඑක ආකාරයෙන් මරණයටපත් වෙනවා. නොඑක ආකාරයෙන් විපතටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ අපව මේ විපතෙන් බේරා ගන්නයි. මේකමයි ඉලක්කය. මේකමයි අරමුණ. ධර්මය කියන වචනේ තේරුම මොකද්ද? සතර අපායෙන් ගොඩ දමන හේයින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට ධර්මයයි කියන ලැබේ. ඒතර උන්වහන්සේ අවබෝධයෙන් යමක් දේශනා කරනවා, ඒ දේශනා කරන දෙයට ධර්මය කියන්නේ මොකද? සතර අපායන් සත්‍යව ගොඩ දමා සත්‍ය ඔසවා තබනෙහි. ධාරේදීති ධම්මෝ සත්‍යාව දරාගෙන සිටිනෙහි. සතර පෑන් ඔසවලා ඒ ධර්මෙන් තමයි දරාගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ. ධම්මෝහ වේරක්කති ධම්මචාරී ධර්මයේ විසින් ආරක්ෂා කරනවා ධර්මී හැසිරෙන කෙනාව. චත්තං මහන්තං යතා වස්ස කාලේ වැස්ස කාලෙට මහත් කුඩයක් වගේ. ඒසානිසංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මේ ආනිසංස නම් මෙයයි. නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා සතර අපාය යන්නේ නැහැ. එහෙමනම් මේ ධර්මයේ ඉලක්කය මොකද්ද? සතර අපායන් සත්‍යය මිදවීම. එතකොට මේ ඉලක්කය හඳුනාගෙන තමයි බුද්ධ කාලයේ ශ්‍රාවකයෝ වාසය කළේ. ඒ නිසා ඔවුන් හැමතිස්සෙම යෙදුනා. ඔය අනුස්සති භාවනාවල යෙදුනා. ඒ අනුස්සති භාවනාවල එදිච්ච නිසා තමයි බොහෝ දෙනෙකුට ජීවිතේ ආරක්ෂා කරගන්න පුළුවන් උනේ. ඒ ඒ ඒ සාක්ෂි සංහාරය වෙච්ච වෙලාවේ සාක්‍යයන් ආක්‍රමණය කරපු වෙලාවේ කොටසක් සාක්ෂි ජනපදයේ අතහැරලා පලා ගියා. කොටසක් හිමාල පැත්තට පලා ගියා කොටසක් පලා ගියා දකුණු පැත්තට මේ මේ නැගෙනහිර පැත්තට පලා ගියා. ඒ නැගෙනහිර පැත්තට පලා ගිය සාක්‍ය පිරිසාව කාලිංග දේශයට කාලිංග දේශය කියලා කියන්නේ මුහුදු බඩ පළාතට ආවා. වංග දේශයට ආවා. ඒ වංග දේශයට ආපු ඒ ශාක්‍යයන්ගේ එක කුමාරිකාවක් හිටියා බද්දකච්චානා කියලා. ඒ ශාක්‍ය කුමාරිය තමයි ලංකාවට ගෙන්නුවේ. ඒ ශාක්‍ය කුමාරිත් එක්ක පිරිසක් ආවා සුමිත් අනුරාධාදී අමාත්‍යවරු. ඒ පිරිසෙන් තමයි සිංහල ජාතිය සම්බන්ධ වුනේ. ඒකින් තමයි සිංහල අයට ශාක්‍ය වංශයේ නෑදෑකම ආවේ. ඉතින් මේ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න නම් අපට මේ පසුබිම ගැන යම්කිසි ඥානයක් තිබිය යුතුයි. ඒ ඥානෙ නැත්තම් අපි බුදු කෙනෙකුගේ ධර්මය අල්ලන්න දක්ෂ වෙන්නේ ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියලා දේශනා කළාද බුදු කෙනෙක් දුක කියපු සසරක් මේ පුතත්ජන මනසට නම් සැපයක් වගේ පේන්න පුළුවනි. නමුත් ඒක දුකක්මයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් වදාලා නම් සතර අපායේ වැටීම දුකයි කියලා ඒක පුතජන මනසට ඒක ලස්සනක් වගේ පේන්න පුළුවනි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ දෙයමයි සත්‍ය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ නම් ඉපදෙන මැරෙන සසර දුකයි මේ රාග ද්වේෂමෝ දුක හදන හේතුවයි කියලා. පුතජන ආයනන් කියයි මේ රාග ද්වේෂමෝහේ අපට ඕනේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් දුකට හේතු වෙයි කියලා. ඒමයි දුකට හේතුව. ඉතින් මා එහෙම කිව්වේ මොකද සමහර විට අපට වර්තමානයේ අපට ඥාණය ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම මිත්‍යා දෘෂ්ටික ලෝකවල. අපි ගත්තොත් බටහිර ලෝක මිත්‍යා දෘෂ්ටිකයිනේ. කොච්චර මිත්‍යා දෘෂ්ටික ලෝකද කියන්නේ ඉතින් ඒ ලෝකවල මිනිස්සු මේ හොඳ වார்த்தාවක් තියෙනවා මේ 1870 ගණන්වල අනුරාධපුරයේ හිටපු ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙකුගේ. අනුරාධපුරේ හිටිය ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක් කියනවා පොසොන් පෝය දවසේ මේ 1800 ගණන් වල 870 ගණන් වල කියන්නේ පොසොන් පෝයට අනුරාධපුරයට 23000ක සෙනගක් පැමිණුණා. ඔවුන් පැමිණ ඔවුන්ගේ කුමක්ද පූජාවක් කළා. මේ අනුරාධපුරේ බෝධි ආසලෙන් අසල පිම් පෙට්ටියක් ආණ්ඩුවෙන් තැම්පත් කොට තිබුණා. මේ මුරු කිරීමට පොලිසිය දෙදෙනෙක් දමා හිටියා. හැබැයි ඒ දින මුරකාරයන් සිටියේ නැහැ. මේ පිරිස පොසොන් එකට පැමිණ 23000ක පැමිණ පිරිස තුල කිසිම නඩුවක් වාර්තා වී නැත. කිසි අපරාධයක් වාර්තා වී නැත. ඔවුන් සාමකාමීව පිටත්ව ගියා. ඔවුන්ගෙන් පින් පෙට්ටියට කිසිම හානියක් සිදු වී නැත. ඊට පස්සේ ඉංග්‍රීසි ආණ්ඩුකාරය ලියනවා අපගේ උත්සවයකට මෙපමණ ජනගහනයක් පැමිණියොත් අප තබා ඇති පින් පෙට්ටුවලට කුමක් වේවිද? ඒ කිව්වේ දා බටහිර ජනයා මොනතරම් එතකොට මේ සමාජයේ මංකොල්ල කාගෙනද වාසය කරලා තියෙන්නේ? ඊට පස්සේ මේ මේ මිනිසුන්ට ඕන වුණා ඊට පස්සේ මේ ඒ නොඑක් කරදර කම්කටොළු ඇවිල්ලා ඔහම වෙලා ඊට පස්සේ දෙවන ලෝක යුද්ධෙත් ඇවිල්ලා බේරිලා ඊට පස්සේ මිනිසුන්ට ඕන වුණා මේ මේ පෙරදිග විස්තරේ වාර්තා වුණා. මෙහෙම මහා ස්තූප හදලා තියෙනවා, විශාල වැව් හදලා තියෙනවා. මහා පුදුමාකාර වාරි කර්මාන්ත තියෙනවා. මේ කොහොමද මේ මිනිස්සු හැදුවේ කියලා ඒ පිරිස පරිශන කළා. පරිශන කරද්දී උන්ට බුද්ධ ධර්මයේ ඉගෙන ගන්න ලැබුණා. බුද්ධ ධර්මයේ තියෙනවා අදනානං ධනෝ අදනානං ධනේ අනුපාදීයමානේ දාලිද්යෙන් වේපුල්ල මගමාසේ. චක්කවති සීනාද සූත්‍රය තියෙනවා රජ රජවරුන්ගේ ආණ්ඩු අසාර්ථක වෙලා තියෙනවා දිලුදකම වර්ධනය වීම නිසා. ඒ නිසා මේ දිලුදකම වර්ධනය වෙන්නේ ධනේ නැති අයට ධනේ නොලැබීම නිසා. ඉතින් මේකට රජවරු කලේ මොකද ධනේ නැති අයට ජීවත් වීමට ධනේ දුන්නා. මේ ගැල්ලුව බටහිර ජාතේ. අල්ලලා ඒ රස්සාවල් නැති අයට රැකියා ලැබෙනතුරු ඩෝල් එකක් දෙනවා. මේ ඔක්කොම බුදුදහමෙන් ගත්තේ. මේවා අරගෙන මෙහෙට එවනවා මෙහෙට මෙහෙට එන්නේ කොහොමද? ධනාත්මක චින්තනය කියලා. මෙහි එතකොට දතකට මැදගෙන ඉන්නවා ඒක පිළිගන්න. ඊට පස්සේ ඒ කියනවා ආසාව තියෙන්න ඕනේ ජීවිතේ දියුණු වෙන්න ආසාව නැත්තම් බෑ කියලා. ඊට පස්සේ මෙහෙ මොකද කරන්නේ ධර්මයට කරහනවා ධර්මයේ තියෙන රාග දේශ මො නැති කරන්න. මේව නැති කරලා දියුණු වෙන්න කොහොමද? ඕන්න බලන්න අපිට වෙච්ච දේ. පසුගිය දවස්වල මට හම්බුණා ඇමරිකාවේ එක මහත්මයෙක් හිටපු ලංකාවේ මහත්මයෙක්. එයා අවුරුදු 52ක් ඇමරිකාවේ ජීවත් වෙලා. එයා ලොකු කම්පැනි එකක වැඩ කරන මහත්තයෙක්. එයාට මේ කම්පැනි ලොක්කා VCD එකක් දුන්නා. නැත්නම් DVD එකක් දුන්නා. තටියක් දීලා කිව්වා මේක බලන්න නුඹ ගිහිල්ලා ඔබ බලලා හිත මාව මුණ ගැහෙන්න. ඒ පටියේ තියෙන සුද්ධ පරිේශනයක් කරලා තියෙනවා වඳුරන් ගැන. පරීක්ෂණය කළා තියෙනවා මේ වඳුරු මේ වඳුරු එක තනි වඳුරෙක් අර රැළේ ඔක්කොම මර මර මර මර ඒ රැළේ නායකයා වෙන හැටි. මේ වීඩියෝ පිටිය බලලා මෙයා පහුදා ගියා. ගියාම අර සුද්දා කියනවා මේක තමයි අපේ දර්ශනය. මේ විදිහට අපි වැඩ කරන්න ඕනේ. ඒ වෙනකොට ඒ ඒ මහත්මයා මේ මහමෙවුනාවේ අපේ දහම් පොත් කියවලා ඒ මහත්මයා කියනවා මට මුණ ගැහිලා කිව්වා ස්වාමීන් වහන්සේ මං ධර්මයේ හමු නොවි මම මේක ඇහුවන මම මේක පිළිගන්නවා කිව්වා. ධර්මයේ ඉගෙන ගත්ත නිසා මට තේරුණා මම මේ මොකද්ද මේ අහන්නේ. එතකොට එයා කියලා තියෙන හොඳයි මට දවසක් දෙන්න මට තීරණයක් ගන්න කියලා. ඊට පහවදා මෙයා කියලා එයා කොම්පැනිනුත් අස් වුණා. ඇමරිකාවත් අතහැරියා. රටත් අතහැරලා ලංකාවට ආවා. ඇවිල්ලා කියනවා ස්වාමීනි මට ওই රටේ හුළඟවත් එපා කිව්වා. අපි මෙහි බලාගෙන ඉන්නවා ධනාත්මක චින්තනය කියලා අපේම ධර්මයට ගරහ ගන්න ඒවා පිළිගන්න. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අතෑරපු ලෝකයට තියෙන්නේ බටහිර දිහා බලාගෙන දතනීයව වාසය කිරීම විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ අපට දීපු දායාදය. දැන් බලන්න ගොඩාක් රජවරු මාලිගා හැදුවා. සීගිරිය වගේ මහා රාජධානි හැදුවා. අනුරාධපුර රාජධානියේ ශස්ත්‍රීක රාජධානිය අවුරුදු 1000ක් පැවතුණා. මේ සියලු දේවල් නෂ්ටප්‍රාය වෙලා ගියා. නෂ්ටාවශේෂ බවට පත් වුණා. ඊළඟට කාලිංග මාර්ගගේ ආක්‍රමණයෙන් දඹකොළ පටුනේ සිට සියලුම සිද්ධාස්ථාන වල්බී වෙලා වනාන්තරගත වෙලා ගිය අවුරුදු 800ක්. අවුරුද්දක් දෙකක් නෙමෙයි. මේ මෑත භාගයේ වෙනතුරු, ඒ කියන්නේ දැන් මේ සියවස වෙනතුරු, ඒ කියන්නේ 19 වෙනි සියවස වෙනතුරු අපේ රටේ සියලුම ස්තූප තිබුණේ රූස්ස ගස් පැනනැංග පස්කඳු හැටියට. එතකොට අනුරාධපුර රාජධානිය අලිය අලිකොටි වගවලසුන්ගේ රාජධානියක් වුණා. සෝමාවතිය, සේරුවාවිල, ඊළඟට දීගවාපි මේ සියල්ලම ඝන වනාන්තර බවට පත් වුණා. මේ වනාන්තර නෙමෙයි මේ නගර. මේ සියල්ලම අපිට අහිමි වෙද්දී මිහිඳු මහරහතන් වහන්සේ දා අපට දායාද කළ දේ තිබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය. මේ ධර්මය තමයි සිංහලයාගේ උරුමය. ඉතින් මේ නිසා මේ ධර්මයේ තුල මීදු මහරහතන් වහන්සේ අපට දායද කළ දීපු ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරි විදිහට අපි අල්ලගත්තොත් උන්වහන්සේගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉලක්කය අපි අල්ලගත්තොත් මේ ධර්මයෙන් කියන්නේ සසරේ මිදීම පිළිබඳ විස්තරය. සතර අපායෙන් එතර වීම පිළිබඳ විස්තරයයි. මේ නිසා අපට සතර අපායන් එතර වෙන්න උපකාර වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. එතකොට ඒ අදහසට පැමිණි කෙනා තමයි ඒ අදහසට පැමිණියා දෙවන පෑතිස් රජතුමා. ඔබ දන්නවනේ දෙවන පෑතිස් රජතුමා සෝවාන් ඵලයටපත් වුණා. ඒ පිරිස සෝවාන් ඵලයටපත් වුණා. අනුලාභීසු ප්‍රදාන අන්තපුරේ ස්ත්‍රීන් සෝවාන් ඵලයටපත් වුණා. අරිට්ඨ ඇමතිය පැවිදි වුණා. රාතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ වගේ මේ කාලේ හිටපු භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් අරහත් වෙට පත් වුණා. ඔබ දන්නවා ඇති එක්තරා යුගයක් තිබුණා අපි අහලා තිනවා මේ ගෙවිලියන්ට මිදුලේ වැලි වේලා මේ වී වේලා ගන්න විදියක් නැහැ. ආහසින් භික්ෂුන් වහන්සේලා වඩිනවා කියලා. ඒ වගේම අනුරාධපුරයේ තිබිච්ච සෑම තැනම සෑම සේනාසනයකම එක ආසනයක්වත් තිබිලා නැහැ වාඩි වී රහත් නොවුණු. ඊතරම්ම රහතන් වහන්සේලා බිහි වුණා. මේ වෙද්දී අපි නිවනට උච්චං කරමු. කොච්චර වෙනසක්ද මේ මනුස්ස වර්ගයාගේ සිතවිලි වල ඇති වූ. මේ වෙනසට සම්පූර්ණයෙන්ම බලපෑවේ බටහිර දැනුමයි. මේ නිසා බටහිර දැනුම හරියට පාවිච්චි නොකළොත් දැලිපියෙන් කිරි කනවා වගේ. ඉතින් මේ නිසා පින්වතුනි අද මේ පොසොන් පෝ දවසේ ඔබ මේ අහන ධර්මය බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්නයි අපිට උපකාරී වෙන්නේ. ඉතින් මා ඔබට මතකද මතක් කළා මේ අපි මේ දේශනාවට පාදක කරගත්තේ චූලහත්ති පද්දපම සූත්‍රයයි. මේ සූත්‍රයේ අහලා බුදුරජාණන් වහන්සේගෙන් අහලා ජානුස්සෝනි බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේ සරණ ගියා ධර්මයේ සරණ ගියා ශ්‍රාවක සංඝයා සරණ ගියා මේ සූත්‍ර දේශනාව එහෙම අහන්න ලැබුණා මිහිඳු මහරහතන් වහන්සේගෙන් දෙවන පෑතිස් රජතුමාට අහනු ලැබිලා ඒ පිරිස බුදුරජාන් වහන්සේ සරණ ගියා ධර්මයේ සරණ ගියා ශ්‍රාවක සංඝයා සරණ ගියා අද අපි මේ ධර්මය අහන්නේ අන්‍යාගමිකයන් හැටියට නොවේ අද අපි මේ ධර්මය අහන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ඉන්න පිරිසක් ඇටියටයි උන්වහන්සේගේ ධර්මයේ තුල සීලේ සමාදන් වී සිටින පිරිසක් හැටියටයි. එහෙනම් අපිට තියෙන්න ඕනේ වඩා පැහැදීමක් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත වනසේක. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වනසේක. අපට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න